නයි ගෞරවනීය ස්වාමින්වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ සර්ණෝනේ සංකීර්ණයක වෙලා උපාසක මහත්තුත් එක්ක මේ සූදානම් වෙන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාන්හන්සේ පවත්වපු ඒ නිවන නිවීම දේශනා මාලාව ඉදිරිපත් කරගෙන සාකච්ඡා පවත්වන්නයි. ඉතින් අපි මේ වෙනකොට ඇත්තරම පස්වන දේශනාවට පැමිණලා තිනවා. ඉතින් මේක මතක් කරගන්නවා නම් උන්වහන්සේ බොහොම සාරවත් කරුණු රැසක් පැයක් ඇතුළත ඉදිරිපත් කළා තියෙනවා. එහෙම පැය පැය එකතු කරගත්ත දේශනා 33ක් තමයි මේ නිවනේ නීම දේශනා මාලාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම ගත වෙනවා සෑහෙන කාලයක් මේ එක දේශනයක් පවා සාකච්ඡා කරලා හමාර කරන්න. මොකද ඒ තරම් සාරවත් කරුණු රාශියක් මේ එක දේශනයක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේමයි උන්වහන්සේ බොහොම pāli භාෂාවේ පරතරයට පැමිණිලා සෑහෙන පරිශීලනයක් ඇතුළු භාවනාමය අත්දැකීම් සහිතව මේ දේවල් ගැන සෑහෙන අවබෝධයකින් දීලා තිනවා. ඉතින් ඒ වගේම මේ දේශනා ඉදිරිපත් කරද්දී උන්වහන්සේ මුලින් සූදානම්ක් වුණා. පස්සේ හැබැයි කිසිම දෙයක් පොතක් පතක් බලන්නේ නැතුව බොහොම මතක ශක්තියෙන් ඉදිරිපත් කරව බව මේ දේශනාවට සහභාගී වෙච්ච ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. ඉතින් නමුත් අපි අද මේ පොත දිග අරගෙන මේ අපේ ශක්ති පමණින් තමයි මේවා ඉදිරිපත් කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න තියෙන උන්වහන්සේලා කොයිතරම් ප්‍රබලව ව්‍යක්තව මේ කරුණු සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා කියන කාරණාව.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 මක්නිසාද රහතන් වහන්සේට නිතර යෙදෙන පදයක් තමයි කීනාසව ආශ්‍රයයන් ශ්‍රේය කළ තැනැත්තා කියන එක. නිවනට යෙදෙන පදයක් තමයි ආසවක් හයෝ. ආශ්‍රව ශ්‍රේය කිරීම. ඒකවල රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තමයි ආශ්‍රවයන් ශ්‍රේය කිරීම. මේ ආසව කියලා කියන්නේ මොකද්ද කියලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී මේ ආසව කියන වචනේ යොදන්නේ මධ්‍යස්ථාරයටයි. දීර්ඝ කාලයක් පල්ලුණු මත්වෙන ගතිය ඇති මධ්‍යස්ථාරය. මධ්‍යස්ථාරයේ යන්තම් හරි භාජනයක තියෙනවා නම් තව ඒකට සුදුසු දෙයක් දැමුවාම නැවතත් පල්වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ආශ්‍රව වලත් සංසාරයේ ජීවිත කාලයක් සත්‍යය තුළ උතුරමින් පැසුණු පල්ලුම මේ කෙලෙස් සමූහයේ ඉතුරු වෙච්ච කොටස් වගේ. මේ වගේ තියෙන එක්තරා මත්කරණ ගතිය. මේක මේ ආශ්‍රව කියන පදයෙන් දැක්වෙනවා. බොහෝ විට ආශ්‍රව තුනක් හැටියටයි දැක්වෙන්නේ. කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා කියලා. ඒ කියන්නේ කාම ලෝකයක් මවන මත්කරණ ගතිය. ඒ වගේම භවයක් මවන ස්වභාවය. භවයක හැඟීමක් ගෙන දෙන්නා වූ ඒ ආශ්‍රවයන් ඒ වගේම අවිජ්ජාස මේ ආශ්‍රවයන් සිතට ගලාගෙන එන ස්වභාවයක් දක්වලා තියෙනවා බොහෝ අවස්ථාවල සමහර තැන්වල වික්ෂාසව කියලා එකක් දක්වනවා වික්ෂාසවයක් අපිට පුළුවන් අවිජ්ජාසවයේ තුනටම දාන්න මේ ආශ්‍රවයන් ශ්‍රේ කිරීම රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණය අපිසාල මේ ආශ්‍රවයන් ශ්‍රේ කිරීමෙන් තමයි පූර්ව විමුක්තිය සාධිත කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම විමුක්ත වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ මේ ආශ්‍රවයන්ගෙන් සිතන විදුණු නම් පමණයි. මක්නිසාද නැවත මත්කරන ගතියක් තිබෙනවා මේ ආශ්‍රව ධර්මවල. ඒ වගේම මේ ආශ්‍රව ශ්‍රේ කිරීමේ ඇති වටිනාකම ආශ්‍රවයන් ශ්‍රේ කිරීම නිසා රහතන් වහන්සේගේ අරහත්ත්වයට ලැබෙන වටිනාකම සමහර තැන්වල විශේෂයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දක්වලා ධර්මයේ දක්වන පරමාර්ථයේ සාමාන්‍යයෙන් වෙන දර්ශනවල මරණින් මතු පෙන්වුම් කරන විදිහේ தත්වයකුයි. ඒ தත්ත්වය තිත්තේව ධම්මේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්නයි බුදුරජාණන් වහන්සේගේ මාර්ගය දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් දර්ශනවල ඒ කාලේ බ්‍රාහ්මණයින් පවා ප්‍රකාශ කළා කතන්ති නාම මනුස්ස භූතෝ උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂම් ඥාස්තතිවා දක්ඛතිවා දක්ඛිතිවා සච්චිවා කරිස්සති කියලා. අර කොක්කර සාති ආදී බ්‍රාහ්මණයන් ප්‍රකාශ කළා. කොහොමද මිනිස්සෙක් මේ ලෝකයේ ඉඳගෙන උත්තරී මනුස්ස ධර්ම සාක්ෂාත් කරන්නේ? ඒවා සාමාන්‍යයෙන් මරණයෙන් මතු ලබන තත්ත්ව හැටියට පෙන්වනවා. අමෘතත්වයේ වෙන දර්ශනවල තියෙන්නේ මරණින් මතු ලබන තත්ත්වයක් හැටියට. අමතා. ඒ වගේම සියලුම ආශ්‍රවයන් ශ්‍රේ වෙන දර්ශනවල තියෙන්නේ මරණින් මතු ලබන තත්ත්වයක් හැටියට. අමතන් ඒ වගේම සියලුම ආශ්‍රවයන් ශ්‍රේ කළ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අනාගතය පිළිබඳ එක්තරා විදිහකට සහතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ සීනා જાති. උප්පත්තිය මෙතනින් කෙලවරයි කියන්න පුළුවන්. බය නැතුව කියන්න පුළුවන්. සහතිකේ ලැබෙන්නේ මේ ආශ්‍රවයන් ශ්‍රේ කිරීම. එතකොට යමක් පිළිබඳව සහතික ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම ඇසින් දුටු කියන එකයි. නමුත් හැම දෙයක්ම ඇසින් දැකලම ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ග හතරක්. ඒක මෙතෙන්දී අපි අලුත් පැත්තකට සාමිනහන්ස අපි යොමු කරනවා මේ ආශ්‍රවයන් සම්බන්ධයෙන් ඇත්තම ආශ්‍රව සම්බන්ධයෙන් කරුණු සෑහෙන්න අපිට සරාදි කතා කරන්න වෙනවා මොකද ආශ්‍රවයන් ඡය කර ගැනීම එක අතකින් මේ භ්‍රමචර්ය ජීවිතයක ප්‍රධාන පරමාර්ථය බවටපත් වෙනවා මොකද ආශ්‍රවයන් ඡය කරන්න පුළුවන් පසුබිමක් පවත්වමින් ආශ්‍රවයන් ඡය කිරීමේ ප්‍රතිපදාවක පිළිපදින්න සිද්ධ වෙනවා ඒ වගේමයි විශේෂයෙන්ම විපස්සනාවේදී ආශ්‍රයයන් ක්ෂය කර ගැනීමම සෑහෙන දීර්ඝ කාලීන කටයුත්තක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ආසව ගැන කතා කරද්දී අර ගලාගෙන එන ස්වභාවයෙන් මේ පල් වෙන ස්වභාවයෙන් ඒකට ආශ්‍රව කියන නම යෙදලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපේ බෙහෙත් අරිෂ්ඨාදී වගේ දේවල් ඒවා සෑහෙන කාලයක් තිස්සේ විවිධාකාර ඖෂධ එකතු කරලා කාලයක් තිස්සේ පල් කරාම ඒවැය එක්තරාන්දමක ඖෂධීය ගුණයක් මතුවෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ කාලයක් පල්වීම හරහා එකතන ලැබීම හරහා ඒවට 아무තු ගුණයක් එකතු වෙන ස්වභාවයක් තියෙනවා. මේකෙම අගුණයක්ත් තියෙනවා, අගුණ පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යසාර වගේ දේවල්. ඒවත් කාලයක් තිස්සේ ඒ විවිධාකාර දේවල් එකතු කරලා කාලයක් පල් කරාම මොන මත් කරන ස්වභාවයකුත් තියෙනවා. ඒකට අපේ හිතේ සංසාරගත සත්වයන් වශයෙන් ඒකට මුලක් නොපෙනෙන සංසාරයක අපි ගමන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක බොහොම පැහැදිලිව ආනුපතග්ග සංයුත්ත සංයුත්තේම විවිධාකාර සූත්‍ර මතු කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේක මේ අපි කොයි කාලෙද මේ සංසාර ගමන පටන් ගත්තේ කියන එක සම්බන්ධයෙන් කිසිම අපිට නිශ්චයක් දෙන්න බෑ බුදුරජාණන් වහන්සේ මේක කියන අනුමතග්ගෝ යම් භික්කවේ උබ්බා කොටින පඤ්ඤායති කියලා මේ මේ සංසාර සංසාරේ සැරිසරන මේ අවිද්‍යාවෙන් විද්‍යා නිවරණයෙන් ඇතිච්ච අන්හා සංයෝජනයෙන් බැඳිච්ච මේ සත්වයන්ගේ මුල පටන් ගැනීමක් කිසිසේත්ම සංසාරේ මුල කොතනින්ද පටන් ගත්තේ කියන එක ගැන අපිට කියන්න බෑ කියලා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අපි ත්‍රිකෝත් මේ ජීවිතේ පටන් අරගත්තේ නැත්නම් මේ භවගාමී භවගාමී ස්වභාවයක් පටන් ගත්තේ අපි හිතමු ආත්ම භාව 100කට කලින් කියලා කිව්වොත් ඒක වැරදි. 1000කට කලින් කියලා කිව්වොත් ඒක වැරදි. 10000කට කලින් කියලා කිව්වොත් ඒක වැරදි. ඒ වගේ මේ හිතා ගන්න බැරි තරම් අනාදිමත් කාලයක් තිස්සේ අපි මේ සංසාරේ සැරිසරනවා ඉදදී ඉදදී මැරි මැරි. ඒ නිසාම මේ මේ භවයේදී අපි විවිධාකාර කෙලෙස් ස්වභාවයන් ඇසුරු කරනවා. මේ කෙලෙස් ස්වභාවයන් අපේ සිත සතන් තුළ නැවත නැවත මතුවෙන්න මතුවෙන්න ඒවම ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒවැයෙන්ම ආස්වාදයකටපත් වෙලා ඒවැයෙන්ම ලොල් වෙන්න ලොල් වෙන්න දන්නේ නැත මේ කෙලෙස් අපේ නිකන් මේ සිත සතන් වල කොහොම ගැඹුරට තැන්පත් වෙන ස්වභාවයක් නෑ අටුවම් බහින ස්වභාවයක් තියෙනවා. ඒ නිසාමයි විශේෂයෙන්ම කෙලස් ගැන කතා කරනකොට අවස්ථා තුනක් කෙලස් ගැන සඳහන් වෙනවා. මේ ආශ්‍රම මට්ටම නැත්නම් අනුසය මට්ටම කියලා මේ නිදිගත් ස්වභාවයකින් කෙලස් තියෙනවා. ඒවා අපි තියනවාද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ බොහොම සැඟවිලා යට තට්ටුවක තියෙන. හැබැයි අවස්ථානුකූලව යම් යම් හේතු ඉදිරිපත් වුනහම ඔන්න ඒවා මතුවෙනවා. උදාහරණයක් වශයෙන් අපි කැමති අරමුණක් ඉදිරිපත් වුනහම අපි අපි දින රාග දනවන අරමුණක් ගන්න ඉදිරිපත් උනේ කලින් නොතිබෙච්ච රාගයක් ඔන්න මතුවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි අකමැති අරමුණක් අනිෂ්ඨාරම්මණයක් නම් ඉදිරිපත් උනේ ඔන්න අපි මේ කලින් නොතිබෙච්ච ද්වේෂයක් ඔන්න හිතේ මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි තුමු යම් අවස්ථාවකදී අපිට ලොකු තැනක් හම්බෙලා ඔන්න අපිට අනිත් අය ඉදිරියේ යමක් කටයුත්තක් කරන්න ඉදිරිපත් වුණා නම් ඔන්න කලින් නොතිබිච්ච මාන්නයක් හිතේ ඉදිරිපත් වෙන පටන් ගන්නවා. මේ වගේ මේ විවිධාකාර කෙලෙස් ඒ අවස්ථානුකූලව ඒ ඒ හේතුන් ටික හකස් වුණාම මතුවෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බඳු කෙලෙස් මතුවෙන ගතියක් යට නිදිගත් ස්වභාවයක් යට තියෙනවා. ඉතින් ඒක දුරු කරන තාක් බුදුරජාණන් වහන්සේ කියනවා කිසිසේත්ම පූර්ණ විමුක්තියක් මේ සත්‍යයට ලැබෙන්නේ නැහැ කියලා. එනිසා මේ නිදිගත්ත මට්ටමේ ඉඳලා අර හිතේ මතුපිට ස්වභාවයට පැමිණෙන අවස්ථාව සාමාන්‍ය පරිඋත්ථාන කෙලෙස් මට්ටමක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතෙන්දී ඇත්තටම හිතේ කෙලෙස් තියෙන ස්වභාවය සතිමත් වුණොත් දැනගන්න පුළුවන්. ඒත් සතියෙන් තොර නම් ඒත් දැනගන්න හම්බෙන්නේ නැහැ. මොකද සතිමත් භාවයක් තියෙනවා නම් පමණක් ඔන්න ඒ කෙලෙසෙන් අයින් වෙලා වර්තමාන මොහොතේදී හිතේ ක්ලේශයක් තියෙන බව දැනගන්න පුළුවන්. හැබැයි සතියෙන් තොර නම් අපි සම්පූර්ණයෙන් මේ ක්ලේශය සෑහෙන උත්සන්න වෙලා ඒකෙන් සමාහලාට විවිධකමන මට්ටමකට ගියාට පස්සේ තමයි තේරුම් ගන්න මේ අවස්ථාවේ මේ රාගයක් තිබිලා තියෙනවා මේ අවස්ථාවේ ද්වේෂයක් තිබිලා තියෙනවා මේ අවස්ථාවේ මාන්නයක් තිබිලා තියෙනවා මේ ආදී වශයෙන් කෙලෙස් තමන්ගේ හිතේ තිබුණ බව ඒ කෙලෙස් වලට තමන් අහුවෙච්ච බව දැනගන්නේ ඉතින් කාලයක් ගියාට පස්සේ කෙනෙක් සතිය දිනු කරන්න දිනු කරන්න හිතේ අවදිමත් භාවය වැඩි කරන්න වැඩි කරන්න අන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා මේ කෙලෙස් හුඟක් දුර දුවන්න කලින් ඈතට යන්න කලින් මතුවෙන මොහොතේදීම වගේ අල්ලගන්න. ඒකට පරිඋත්ථාන මට්ටමේදී කෙලෙස් ඒ නිසා අහු වෙනවා නම් අන්න එතනින් අපිට ලොකු ශාන්තියක් ඇති කරගන්න පුළුවන් කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම. විශේෂයෙන්ම කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම කිසිසේත්ම අකුසලයක් නොවන බවක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. විශේෂයෙන්ම ඔය සම්දිත්තික කියලා සූත්‍රයක් සූත්‍රයක් සඳහන් වෙනවා. ඒ සම්දිත්තික සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. රාගය රාගය වශයෙන් දැන ගැනීම මේ ධහමේ තියෙන සම්දිත්තික ස්වභාවයක්. ද්වේෂය ද්වේෂය වශයෙන් දැන ගැනීම ධහමේ තියෙන සම්දිත්තික ස්වභාවයක්. ඒ වගේමයි මෝහය මෝහය වශයෙන් දැනගැනීම මේ ධර්මයේ තියෙන සම්දිත්තික ස්වභාවය. ඒතකොට මේ විදිහට අපි එතන එතන සතිමත් වෙන්න සතිමත් වෙන්න හිතේ බලපවත්නා වූ විවිධා වූ කෙලෙස් අපිට කෙලෙස් වශයෙන් හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. ඒතකොට කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගත්තොත් පමණයි අපිට ඉන්හිහාට මේ කෙලෙස් දුරු කරන මාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසාම ඔය සම්මාදිට්ඨි සූත්‍රයේදී එහෙම සරියොත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අකුසලයක් කුසලයක් වෙන් කර දැන ගැනීම අකුසල මූලයෙන්ුත් කුසල මූලයෙන්ුත් දැන ගැනීම සම්මාදිට්ඨියක් කියලා. ඒ නිසා අපි රාග ද්වේෂ මෝහයන් ඒ අනුව තේරුම් ගැනීම වගේම ඒකෙන් තොර වූ ස්වභාවයක් නෙක්ඛම්මයක් අවිහිංසාවක් ඒ වගේ කුසල පක්ෂයේ දේවල් ඒ ආකාරයෙන් තේරුම් ගැනීම එකකටකින් වැදගත් අපිට කුසල අකුසලවත් වෙන් කරගන්න බැරි නම් ඒ කියන්නේ අපි තුල තාම ඒ මට්ටමේකමවත් එක පැත්තකින් සම්මා විද්‍යාවක් ඇතිලා නැහැ. ඉතින් මේ විදිහට යන මේ ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ යම්සි කෙනෙක් නිවැරදි විමුක්තියක් අත්පත් කරගන්න නම් ඒක හුදු වර්තමාන වශයෙන් ඇති කරගන්නා හුත්නේ සාමාන්‍ය සමාධි සුඛයකින් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි තුමු කෙනෙක් ධ්‍යාන සුඛයකින් කල්ගත කරනවා. එයා වැරදි ආකල්පයකට ඇති වුණොත් ඇති කරගත්තොත් තමන් මේ කෙලස් කැපීමක් කරන්නේ සල්ලේකයක් කරන්නේ කියලා ඒක නිවැරදි අර්ථකථනයක් නෙමෙයි. එයාගේ වැරදි අවබෝධයක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ සමාධි සෝයක් කියන්නේ ධ්‍යාන සෝයක් කියන්නේ කෙලෙස් කැපීමක් සල්ලේකයක් නෙමෙයි. ඒක හුදු දිටවම සෝකයක් පමණයි කියලා. ඒ නිසා මේ ධම්මපදයේ එහෙම ගාථාවල සඳහන් වෙනවා මේ යම්ස කෙනෙක් විහි ජීවිතෙන් අයින් වෙලා පැවිදි වෙලා මේ නික්කම සෝකයක් විඳින කොටත් මේ විහි නැත්නම් සාමාන්‍ය විහි පිටක් යන ජීවිතෙන් අයින් වෙලා සාමාන්‍ය මේ ඒ විහිෝ අත් නොවිඳින නික්කම සෝකයක් විඳිද්දි ඒක ගැන කපිට වෙමින් කටයුතු කරනවා නම් එතනින් තෘප්තිමත් භාවයක් ඇති කරගන්නවා නම් මේක නිවැරදි නැහැ. මොකද තමන් තුළ ආශ්‍රවයන් තියෙන තාක් තමන් කිසිසේත් මේ සංසාරයෙන් ගැලවිලා නැති බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ ගැන සඳහන් වෙන හොඳ ගාතාවක් තියෙනවා ධම්මපදයේ ධම්මත්ත වර්ගයේ. ඒකත් ඇත්තටම මෙතනදී මේ කටුකුරුණ ඥානංසානන්සේ ප්‍රකාශ කරන ප්‍රකාශයට ඉතාම ගැලපෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුසාමිනෙක්ඛම්මසුකං අපුතුජන සේවිතං. වික්ඛු විස්සාසමාපාදී අපත්තු ආසවක්ඛයන්ය. ඒ කියන්නේ යම්සේ විසුණු වහන්සේ නමක් මේ සාමාන්‍ය කෘතඥ මිනිස්සු වඩා වෙනස් සුවිශේෂී වූ මේ නිකම් සුඛයක් මේ සේවනය කරත් නිකම් සුඛයක් අත්විඳ අපි හිතමු ආරණ්‍ය සේනාසනයකට පැමිණිලා ඊළඟට අනිත්‍යයෙන් අයින් වෙලා මේ සාමාන්‍ය ලෝකයේ විවිධාකාර ගැටලු සාගර දේවල් වලින් අයින් වෙලා සෑහෙන නිකම්යක් අත්විඳත් එතනින් මේ විශ්වාසයක් ඇති කරගන්න එපා කියනවා තමන් මේ ආශ්‍රක්ෂය කළාක් නැත්තම්. ඒ කියන්නේ ආශ්‍රක්ෂය කළා නැත්තම් Tamanට කිසිසේත්ම තමන්ගේ වැඩ කටයුතු අවසానයි කියලා තෘප්තිමත් භාවයට ඇති කරගන්න හැකියාවක් නැහැ. මොකද ඇතුලේ කෙලස් තියෙනවා. ඇතුලේ තැම්පත් වෙලා කෙලස් තියෙනවා, සැඟවිලා කෙලස් තියෙනවා. අවස්ථානුකූලව තමන් එක්ක එළියට ගියාම මේ කෙලෙස් මත වෙන්න පුළුවන් නැත්නම් කාලයක් ගියාට පස්සේ මේ කෙලෙස් මත වෙන්න පුළුවන් යම්සි රෝගාබාධයක් නිසා අපි හිතමු යම් යම් සමාධි ස්වභාවයන් නැති කරගන්න බැරි වීම නිසා මේ කෙලෙස් මත වෙන්න පුළුවන් ඉතින් මේ විදිහට මේ අවස්ථානුකූලව නැවතත් ඒ හේතු සකස් වුණාම මේ කෙලෙස් ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා අපි වික්ෂුන් වහන්සේලා වශයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට මේ සේනාසනයක ආරණ්‍යක ඉන්න අවස්ථාව ලැබිච්ච පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද මේ අපේ හිතේ කෙලෙස් තියෙනවා. අපේ හිතේ තැම්පත් වෙලා ආශ්‍රවයන් තියෙනවා. ආශ්‍රවයන් සම්බන්ධයෙන් මෙතන කටුකුරු සානාසය මතක් කරලා දෙනවා ප්‍රධාන වශයෙන්ම ආශ්‍රවයන් තුනක් ගැන සාමි සඳහන් වෙනවා කාමාසව භාසව අවිජ්ජාසව කියලා. සමහර තැන්වල දිත්තාසව කියලා ආශ්‍රයකුත් කතා කරනවා මේ විවිධ දෘෂ්ටි අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා නම් ඒ සක්කාය දිට්ඨිය වගේ දේවල් එහෙම නැත්නම් වෙනම දැඩි මතවලට ගිහිල්ලා යම් යම් විෂයන් සම්බන්ධයෙන් අපේ හිතේ ඇති කරගත්ත විවිධාකාර දෘෂ්ටීන් ඉතින් මේ වගේ දේවල් කාලාන්තරයක් තිස්සේ හිතේ නැවත නැවත ඒක මේකම ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒක හිතේ පතුලට කාව දෙන ස්වභාවයක් නැත්නම් ඒ අනුවම සිතුවිලි ධාරාව සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ විදිහටමයි ඊට පස්සේ හිතන්නේ. හිතෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම දිට්ඨි විපල්ලාස මට්ටමකට ගියාම ඒවා ගලව ගන්න බැරි තරම් හිතේ යට තැම්පත් වෙලා ඒ අනුවම සම්පූර්ණ සිතුවිලි ධාරාව සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපේ මේ හිත අපිව ලෙඩ කරන හැටි එක අතකින් හරිම භයානකයි. මොකද අපි මේ හිත සකස් කරගත්තේ නැත්නම් මේ හිතේ තියෙන විවිධාකාර වැරදි මත හරහා හිතේ එන විවිධාකාර වගේ මෙලෙස් කෙලස් ගති පුරුදු හරහා අපි තව තවත් සංසාරට බැඳෙන එක තමයි වෙන්නේ. එතකොට මේ ආශ්‍රවයන් ඡය කිරීම සම්බන්ධයෙන් එතකොට සහතිකයක් දෙන්න පුළුවන් බව කටුකුරුන් සානාසය ප්‍රමාණ කරනවා රහතන් වහන්සේට. මොකද උන්වහන්සේ රහත් වීමත් සමගම ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ඡය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ මොකද ආශ්‍රවයන් ඡය කිරීමෙන් තාම සම්පූර්ණ වෙලා නැත්තම් ඒ කියන්නේ ආශ්‍රයයන් තාම ඉතිරිලා තියෙනවා නම් ඒ කියන්නේ රහත් වෙලක් නැහැ. යම්ස කෙනෙක් නිවැරදිව අරහත්ත්වයක් සාක්ෂාත් කරනවා නම් අනිවාර්යෙන්ම එතකොට මේ ආශ්‍රයයන් සම්පූර්ණයෙන්ම ඡය වෙලා තියෙනෝනේ. එපමණකින් තමයි කෙනෙක් අරහත්ත්වයටපත් වුණා කියලා මේ ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. ඒ අරහත්ත්වයටපත් වීම එතකොට රහතන් වහන්සේලා ඇත්ත වශයෙන්ම තමන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලා තමන් තුල තියෙන ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ෂේ වුණා කියලා තමන් වහන්සේටම අවබෝධ කරගන්න අවබෝධ කරගන්න පුළුවන් කියන එක තමයි මේ සඳහන් කරන්නේ. ඒක යම් යම් සූත්‍රවල එහෙම දේශනා කරනවා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ කාරණාව විමසුවාම හරියට නිකන් අතයි පය කපලා දාලා තියෙන මේ MC මිනිස්සෙක් ඒක ගැන මෙනෙහි කිරීම පමණකින් තමන්ට තේරෙනවලු මේ අතයි පයයි දැන් නැහැ කිය. අන්න ඒ තරමටම හරිම පැහැදිලියි කියනවා ආශ්‍රයයන් සම්පූර්ණයෙන් විශ්ේ වුණා නම් තමන් තුළ ආශ්‍රයයන් නැති බව හඳුනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ කරුණ දීපත් වුනහම මේ සමාධි සමාධියකින් යටපත් කිරීමකින් තොරව නිරායාසයෙන්ම මතුවෙන්න පුළුවන් හැකියාවක් නැත්නම් කිසිසේත්ම කෙලෙස් වලට කිසිම අවස්ථාවක මතුවෙන්නේ නැත්නම් කෙලෙස්. ඉතින් ඒ වගේමයි ක්‍රමානුකූලව ප්‍රතිපදායක යෙදීම හරහා අන්න රහතන් වහන්සේලා එතකොට මේ ආශ්‍රයයන් ඡය කිරීමේ தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් සාක්ෂාත් කරගන්නා ක්‍රම හතරක් ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒ ගැන තමයි ඊළඟට කටුගුණ සානංශේ මතු කරන්නේ අපි එතනට සම්බන්ධ. චත්තාරෝමේ භික්ඛවේ සච්චිකරණීයා ධම්මා කියලා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන සූත්‍රය. අත්ති භික්ඛවේ ධම්මා කායේන සච්චිකරණීයා අත්ති භික්ඛවේ ධම්මා සතියා සච්චිකරණීයා අත්ති භික්ඛවේ ධම්මා චක්ඛුනා සච්චිකරණීයා අත්ති භික්ඛවේ ධම්මා පඤ්ඤාය සච්චිකරණීයා මහණෙනි ඇතැම් ධර්ම තියෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරනවා. නැත්නම් ධර්ම තියෙනවා සතියෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරනවා. නැත්නම් ධර්ම තියෙනවා ඇසින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරනවා. නැත්නම් ධර්ම තියෙනවා ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරනවා. ඊළඟට විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙටි කරලා ගත්තොත් ඒක කයින් සාක්ෂාත් කරන ධර්ම හැටියට දක්වන්නේ අට විමුක්ඛෝ විමෝක්ෂාට ඊළඟට සතියෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ කුබ්බේ නිවාසෝ පෙරවසුව තැන් පිළිබඳ ඥානය ඒක අතීතයට දුවලා Tamange ඇසින් දකින්න දකින්න බෑ. දකින්න පුළුවන් වෙන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් වෙනවා. නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂයි. ඒ වගේම ඇසින් සාක්ෂාත් කළ යුතු ධර්ම තමයි චුතූපපාතෝ සත්‍යයන්ගේ චුතියත් උප්පත්තියත් පිළිබඳ කාරණය. විවස දියුණු කරගත් අයට පුළුවන් වෙනවා විවසින් දකින්න. සාමාන්‍යයෙන් දකින්නා වගේ. ඒ වගේම ආසවක්ඛයෝ පඤ්ඤාය සච්චිකරණියෝ ආසාක්ෂය කිරීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. වෙන ක්‍රමයකින් නොවේ. මේ කාමාසව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. භවසව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. අවිද්‍යාසව ගලාගෙන ඉන්නේ නැහැ. දිඨාසව ගලාගෙන ඉන්නේ නැහැ. කියලා මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. අන්න ඒ නිසා මේ නිවන පිළිබඳව සඳහන් වෙන විශේෂම දේ තමයි සච්චිකා පබ්බ. සමහර කෙනෙක් හිතා ගන්නවා නිවන කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් නිසා අපි මේ ගැන මොකොත් කතා කරන්නවත් හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා විශේෂයෙන් කියන්නේ මක් නිසාද වෙන ආගම්වල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයක් බුදු පියාණන් වහන්සේ දැක්වුවේ දිත්තේව ධම්මේ විතුලමියෙහිම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරගන්න කරන්න බැරි දේ හැටියට සාමාන්‍යයෙන් හිතන්නේ. භව නිරෝධය. මේ භවයේ නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මේ ගැන සාකච්ඡා කරමු. එතකොට මේ සූත්‍රයක් උනහන් වෙනවා මේ සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් විස්තර වෙන මේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සඳහන් වෙනවා. එතකොට මේකේ විස්තර වෙනවා චත්තාරෝ මේ වික්‍රේ සත්‍චිකරණීය ධම්මා කියලා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාත සඳහන් වෙන සූත්‍රයේ ඒකේ මේ සාක්ෂාත් කරගන්නා ක්‍රම හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි කායේන සච්චිකරණය. ඊළඟට මේ කයින් සාක්ෂාත් කර ගැනීමක් සඳහන් කරනවා. ඊළඟට සතිය සච්චිකරණය කියලා මේ සතියමත් භාවය හොඳින් දියුණු කරගෙන එතනින් සාක්ෂාත් කර ගැනීම සඳහන් කරනවා. ඊළඟට චක්කුණා සච්චිකරණය කියලා <clears throat> විශේෂයෙන්ම නිකන් මේ මසස දියුණු කරගන්න දියුණු කරලා නෙමෙයි. එතන මේ විශේෂයෙන්ම චතුපපාත වගේ මේ ඥානයක් කරහා එතන දැකීමක් කරහා සාක්ෂාත් කර ගැනීම එන පඤ්ඤාය සච්චිකරණීය කියලා ප්‍රඥාවෙන් සාක්ෂාත් කර ගැනීම සඳහන් කරනවා. ඒකර මේ කාය කායේන සච්චිකරණීය කියන එකට පෙන්වන්නේ අෂ්ට විමෝක්ෂයන්. අෂ්ට විමෝක්ෂයන් ගැන විස්තරයක් ඔය මහා නිදාන සූත්‍රේ එනවා මේ දීඝනිකායේ ඊට අමතරව තවත් සූත්‍රවල එනවා. ඉතින් එතෙන්දී ටිකක් ගැඹුරකට ඇත්තටම සඳහන් වෙන්නේ මේ විමෝක්ෂයන් වශයෙන් පෙන්නනවා විශේෂයෙන්ම අරූප සමාපatti අරුප සමාපත්තීන් වලට යන්න තියෙන මාර්ගයක්. උදාහරණේ දැන් මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මොනවාද මේ අෂ්ට විමෝක්ෂ කියලා විශේෂයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙනවා. ඒකද කියනවා මේ රූපී රූපානි පස්සති කියලා පළවෙනි විමෝක්ෂයක් වශයෙන් පෙන්වනවා මේ විස්තර වශයෙන් කියනවා නම් තමන්ගේ කයේම තියෙන රූප කොටස් භාවිතා කළා රූප සමාධි වල නැත්නම් රූපාවචර ධ්‍යාන වලටපත් වීමක් උඩ මෙතෙන්දී අදහස් කරලා තියෙනවා. අජත්තං අරූප සංඤී මහිද්දා රූපානි පස්සති කියලා ඔන්න දෙවෙනි විමෝක්ෂයන් ගැන සඳහන් වෙනවා. එතෙන්දී මේ එළියේ තියෙන යම් යම් නිමිති අරගෙන හසින වගේ නිමිති අරගෙන ඒව හරහා මේ විමෝක්ෂයක් නැත්නම් ධ්‍යානසෝයක් පක් කර ගැනීමට බදු ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඊළඟට සුභන්තේව අධිමුත්තෝ හෝති කියලා මේ තුන්වෙනි විමෝක්ෂයක් වෙන්නවා. එතෙන්දී සඳහන් වෙන්නේ මේ මේ කසිනයක් වගේ දෙයක් භාවිතා කරනකොට එතන ඒ කසිනේ තියෙන කිසිම දුර්වල තැනක් නැත්නම් අනුපාඩුවක් හොයන්න නැතුව එතන සම්පූර්ණයෙන් නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒකේ තියෙන වර්ණයක් වගේ දෙයක් ගත්තොත් ඒ වර්ණය සම්පූර්ණයි කියලා අරගෙන එතනින් නිත්‍ය සංඥාවක් හදාගෙන ඒ හරහා ඒක සම්පූර්ණයෙන් පතුරවලා ලබා ගන්නා වූ විමුක්ෂ ස්වභාවය. ඊට පස්සේ මේ සියලුම රූප සංඥාවන් සමතික්‍රමණය කළා රූප සංඥාවන් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඊළඟට අනන්තෝ ආකාශෝ කියලා මේ ආකාසානංචායතනය කියන මේ පළවෙනි අරූප සමාධිය අරූප ධානයටපත් වීම හතරවෙනි විමෝක්ෂය වශයෙන් පෙන්වනවා. ඊළඟට මේ සියලුම මේ ආකාශ සංඥාවෙන් අයින් කළා. අයින් වෙලා මේ විඥානය අනන්තයි කියලා විඥානංචායතනටපත් වීම පස්වෙනි විමෝක්ෂය වශයෙන් පෙන්වනවා. ඊළඟට ඒකනොත් අයින් වෙලා කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියන සංඥාව හිතට අරගෙන අකින්චඤ්ඤායතනපත් අකින්චඤ්ඤායතන කියන මේ අරූප සමාපත්තියටපත් වීම හයවෙනි විමුක්තිය වශයෙන් පෙන්වනවා ඊළඟට සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයටපත් වීම නේව සංඥා නා සංඥායතනය කියන මේ අරූප සමාපත්තියටපත් වීම හත්වෙනි විමුක්තිය වශයෙන් පෙන්වනවා ඊළඟට මේ සියලු සංඥාවන් සියලු වේදනාවන් සමතික්‍රමණය කළා විනිවිද ගිහිල්ලා සංඥා වේදිත නිරෝධය කියන මේ නිරෝධ සමාපත්තියේ සත්‍යයම අටවෙනි විමෝක්ෂය වශයෙන් පෙන්වලා තියෙනවා. එතකොට මේ මහා නිදාන සූත්‍රයේදී මේ අෂ්ට විමෝක්ෂයන් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා ක්‍රමානුකූලව පත් වෙන හැටි ආයෙත් මුලට යන හැටි ඔය වගේ දේවල් බහුලීකృత කිරීමක්. එතකොට මේ පාසනේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ විශේෂයෙන්ම කය භාවිතා කරගත්තා කයයි හිතයි එකේ දෙකේ හොඳ සමவாயයකින් එකට යාමකින් බහුලීකృత කිරීමකින් තමයි කරලා තියෙන්නේ. ඒත් මේවා සඳහන් කරනවා කයින් සාක්ෂාත් කරන්න ඕන ධර්මය ධර්ම වශයෙන්. ඊළඟට මේ සතියෙන් සාක්ෂාත් කරන ධර්ම වශයෙන් කුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගැනීම ප්‍රමාණිකෝලව ටික ටික සතිය හොඳින් දිනු කළා අපසට අපසට පොඩ පොඩ පොඩ පොඩ මේ භවයෙන් සිද්ධි මතක් කරගෙන මතක් කරගෙන අපසට අපසට ගිහිල්ලා කලින් භව ගණන් තිස්සේ මේ කලින් හිටපු භවයන් සිහි කර ගැනීමක් මේ කුබ්බ කුබ්බේ නිවාසානුසතියෙන් කරන්න පුළුවන් කියලා කියනවා ඒක සතියෙන් සාක්ෂාත් කරගතු කරගත යුතු ධමයක් වශයෙන් පෙන්වනවා. මට ඇසින් සාක්ෂාත් කරගත යුතු ධමයක් වශයෙන් පෙන්වන්නේ මේ දිබ්බ චක්කු ඥානය උපදවාගෙන ඒක හරහා මේ සුතුපපාතයක් නැත්නම් මේ සත්වය කොහොමද ඒ භවයන්ගේ උපදින්නේ කර්මානුරූපව කියන එක දැනගැනීමක් මේ ඇස දිනු කරගැනීම. මේ සුතුපපාත කියන මේ හැකියාවන් දැනගැනීමක්. එතකොට මෙතනින් සඳහන් වෙනවා. මේ ප්‍රඥාවෙන් තමයි කියනවා අන්තිමට පෙන්වන මේ සාක්ෂාත් කරන ධර්ම වශයෙන් පෙනෙන සත්‍චිකාතබ්බ කියන මේ පඤ්ඤාය සත්‍චිකාතබ්බා කියන කොටසදී පෙන්වන්නේ පඤ්ඤාය සත්‍චිකරණීය කියන කොටසදී පෙන්වන්නේ විශේෂයෙන් මේ ආශ්‍රයයන් ඡය කර ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රඥාවට අයිති කාරණයක්. ප්‍රඥාවෙන් තමයි ආශ්‍රයයන් ඡය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒක බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මේ කාය සූත්‍රය කියලා සූත්‍රයක් කියනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝභය කියන එක කයින් අයින් කරන්න බෑ. ලෝභය කියන එක වචනයෙන් අයින් කරන්න බෑ. ඒක මේ ප්‍රඥාවෙන්ම පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා කියලා. ප්‍රඥාවෙන් දැක දැකම ප්‍රහාණය කළ යුතුයි කියලා කියනවා. ඒ වගේම ද්වේෂය කියන එකත් අයින් අයින් කරන්න බෑ කියනවා, වචනයෙන් අයින් කරන්න බෑ කියනවා. ද්වේෂය කියන එක අයින් කරන්න වෙන්නේ මේ ප්‍රඥාවෙන්ම දැක දැක ප්‍රහාණය කිරීමෙන් කියලා කියනවා. ඒ වගේමයි මෝහය කියන එකත් අයින් අයින් කරන්න බෑ කියනවා, වචනයෙන් අයින් කරන්න බෑ කියනවා. ඒක අයින් කරන්න අනිවාර්යයෙන්ම මේ ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න වෙනවා කියලා කියනවා. ඒ වගේමයි ඔය ආශ්‍රවයන් සම්බන්ධයෙන් සෑහෙන්න ගැඹුරට විස්තර කරනවා සබ්බාසව සූත්‍රයේදී අබ්බාසව සූත්‍රයේදී අතරම ආශ්‍රවයන් දුරු කරන ක්‍රම හතක් ගැන පෙන්ලා දෙනවා. දසනා පහතබ්බා කියලා මුලින්ම කතා කරනවා. ඊළඟට සංවරා පහතබ්බා කියලා තව ක්‍රමයක් පෙන්නනවා. ඊළඟට අදිවාසනා පහතබ්බා කියලා ඉවසීමෙන් ආශ්‍රයංශය කරන ආකාරයක් පෙන්නවා. ඊළඟ පරිවර්ජනා පහතබ්බා කියලා ඒ දේවල් වර්ජනය කිරීමෙන් නැත්නම් ඒවට නොපැමිණීමෙන් ශේ කරන සක්‍රමයක් වෙනවා විනෝදනා පහතබ්බා කියලා ඈඩ් කර දැමීමෙන් අයින් කිරීමෙන් ආශ්‍රයන් ශේ කරන ක්‍රමයක් වෙනවා අ භාවනා පහතබ්බා කියලා අන්තිමට ඊළඟට මේ විශේෂයෙන්ම ඔය බොජ්ජංග ධර්මයන් වැඩලා බොජ්ජංග ධර්මයන් දිනු කිරීම හරහා භාවනාවෙන් ආශ්‍රයන් ඡය කිරීම ඊළඟට පෙන්වනවා. මේ විදිහට ක්‍රම හතක් සඳහන් වෙනවා සබ්බාසව සූත්‍රයේදී. ඉතින් මේ ක්‍රම ඇත්තටම ඉතාම වැදගත්. මොකද මේකෙන් අදහස් වෙන්නේ මේ සම්පූර්ණ ඒ එක ක්‍රමයක් විතරක් පාවිච්චි කළ යුතුයි කියලා. මේ ක්‍රම යෝගාවචරයේ වශයෙන් අපේ ජීවිතවලදී යම් යම් අවස්ථාවල අවස්ථානුකූලව මේවා භාවිතා කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි දැන් සීලයක් සමාදන් වීම හරහා සංවරා පහතබ්බා කියන කොටස අපි ක්‍රියාත්මක කරනවා. මොකද මේ සංවරයක් අපිට නැත්තම් කොහේ මේ කටයුතු කරනවා නම් අපේ ඇහි සංවර භාවයක් නැත්තම් කනේ සංවර භාවයක් නැත්තම් නාසය දිව කය සංවර කරගෙන නැත්තම් එතකොට මේ අසංවර බව නිසා සෑහෙන්න කලින් නොතිබුණු ආශ්‍රව ප්‍රමාණයක් ඔන්න උපදින්න පටන් ගන්නවා. ඒ වගේම යම්සි ආශ්‍රමයක් දැනට මතුවලා පරිඋත්ථාන මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් ඒ தත්ත්වය තව තව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇස කන නාසාදී මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට මේ ආශ්‍රවයන් සැකරීමක් ගැන කිසිසේත් හිතන්න හැකියාවක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ අපි ඒ කියන්නේ ඇතුලේ තියෙන ස්වභාවයක් තමයි මේ ඇතුලෙන් හට ගන්නා වූ ස්වභාවයක් තමයි මේ ආශ්‍රවයන් කියන එක. හැබැයි මේ පිටින් අපේ ඉන්ද්‍රිය අසංවරතාවය නිසා පිටතින් එන විවිධාකාර අරමුණු හරහා මේ ඇතුලේ තියෙන ආශ්‍රයයන් තව තව පදවීමක්, තව තව වර්ධනය වීමක්, පුළුල් වීමක්, තව තව බැස ගැනීමක් තහවුරු වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිසං වෙන්න වෙනවා මේ සංවරා පහතබ්බා කියන එකේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. සංවෘත කර ගැනීම කියන එක. ඒ ඒක ආශ්‍රයන්ශය කරන මාර්ගයක් වශයෙන් පෙන්වන දෙයක්. ඊළඟට පරිවර්ජනා පහතබ්බා කියලා මේ අපි යම් යම් නරක මිතුරන් ආශ්‍රය නොකර ඉඳීමෙන් වර්ජනය කිරීමෙන් අපිට ඒවා දුරු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි හිතමු කෙනෙක් බොහෝ භාවනාවක තැන්වලට ගිහිල්ලා ඒවෙන් අනුතර සුද්ධ කරගන්නවා වෙනුවට ඒවෙන් ඈත්ලා ඉඳලා මේ තමන් ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අතින් නරක මාර්ගයක්, සරසතුරුන්ගෙන් මොසොත් ප්‍රදේශයක්, මේ වගේ දේවල් අන්තර්දායක දේවල් වලින් අපි වැළකීලා ඒවට ඉදිරිපත් වෙන්නේ නැතුව මේ තමන්ගේ මේ කටයුතු සාර්ථක කරගන්න උත්සාහත් වෙනවා. ඒකට අර යම්සි මේ අන්තර්දායක මට්ටම් වලදී නැත්තම් නරක මිතුරු මේ පාප මිත්‍ර ආශ්‍රයන් වගේ දේවල් වලදී හිතේ ඇති වෙන්න තිබිච්ච යම් යම් ආශ්‍රවයන්. එතකොට ඒ බඳු අවස්ථාවක් නොලැබීම නිසා ඔන්න ෂේ වෙලා යනවා. ඊළඟට අදිවාසනා පහතබ්බා කියන අපිට භාවනාවක් කරන්න පටන් ගත්තාම නැත්නම් මොකක් හරි සේනාසනයකට ගියාම ඉතින් අපි බලාපොරොත්තු වෙන මට්ටමෙම සමාහලාවට සැප පහසුකම් නොතිබෙන්න පුළුවන්. සමාහලාවට විවිධාකාර බාධාවන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථානවලදී අපිට සෑහෙන ඉවසන්න සිද්ධ වෙනවා. මොකද මේ සියල්ල සම්පූර්ණ කරගන්න අපිට හැකියාවක් නැහැ. උදාහරණයක් වශයෙන් මෙතන දහමේ පෙන්වනවා මැසි මඳුරෝ එහෙම හර්ධ කරගෙන ගත්තාම නැත්නම් ශීත උෂ්ණ වලින් හර්ධ වෙන්න පටන් ගත්තාම සමාලාවට සාපිපාසාවන්ගෙන් හර්ධ වෙන්න පටන් ගත්තාම යම් පමණකට ඒවා ඉවසන්න සිද්ධ වෙනවා. මොකද ඒ සියල්ලම තින් අප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න සම්පූර්ණ කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් අපිටත් යම් පමණක ඉවසීමක් පුරුදු කරගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි භාවනාවක් කරන්න ගියාම සමාලාවට අපි බලාපොරොත්තු ඉක්මනට මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් මේ ටිකක් ඉවසම ඉවසගෙන තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒකට මේ අදිවාසනා පහතබ්බා කියන එකත් ලං කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට විනෝදනා පහතබ්බා කියලා දැන් හිතේ මොකක් හරි ක්ලේශයක් හටගත්තාම ඒක බැහැර කරන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. කාගයක් කරගත්තාම ඒක ඔහේ තියාගෙන ඒකෙන් ආස්වාදයක් ලැබ ලබා සම්පූර්ණයෙන්ම හිතට ඒ රාගය සම්පූර්ණයෙන්ම නැති වෙන අන්දමින් නැත්නම් හිත සම්පූර්ණයෙන්ම මැඩපවත් වෙන අන්දමින් ඒ රාගෙට ඉන්න දෙන්නේ නැතුව මේක ටික ටික කොහොම හරි මේකෙන් හිතෙන් අයින් කරලා දාන්න, තල්ලු කරලා දාන්න උතර කෙනෙක් උත්සාහත් වෙන්න වෙනවා. ඒ වගේම ද්වේෂයක් හටගත්තාම ඒක හිතෙන් අයින් කරලා දාන්න උත්සාහත් වෙනවා. මෝහයක් හටගත්තාම නැත්නම් වෙනත් අක්ෂරයක් හිතේ හටගත්තාම ඒක හිතෙන් නිරපා දමන්න උත්සාහත් වෙනවා. මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ විනෝදනා පහතම්බා කියලා මේ ආශ්‍රයයන් ශේකරන ක්‍රමයක්. ඊළඟට තව ගත්තොත් දසනා පහතම්බා කියන එක ගත්තොත් ඊට වඩා ටිකක් ගැඹුරුයි. එතෙන්ද පෙන්නවා අපි මොනවද මෙනෙහි කරන්න ඕනේ මොනවද මෙනෙහි නොකරන්න ඕනේ කියලා. මේකට සංකල්ප එක පැත්තකින් හරිම ගැඹුරුයි. මොකද අපි වැරදි දේවල් නම් මෙනෙහි කරන්නේ අපි හිතන්නේ වැරදි දේවල් නම් ඒ අපේ සිතීම හරහාම මේ තියෙන ආශ්‍රයෙන් වැඩි වෙනවා. ඒක හරි භයානකයි එක පැත්තකින් අපේ මේ හිත අපිවම සෑහෙන අමාරුවේ දාන ගතියක් තියෙනවා. අපි වැරදි විදිහට කල්පනා කරලා වැරදි විදිහට හිතලා දන්නේම නැතුව අපාගත වෙනවා. දන්නේම නැතුව වැරදි දෘෂ්ටි වලට යනවා. ඒ නිසා අපි මේ මොනවාද හිතන්නේ මොන විදිහට අපි මොන විදිහටද අපි හිතන්නේ කියන එක ගැන අපි සැලකිලිමත් වෙ යුතුයි. ඒ නිසාම වෙන්නනවා මේ මේ දශනා පහතබ්බා කියන කොටසදී සුතවත් ආර්ය ශ්‍රාවකෙක් දන්නවලු මේ මොනවද හිතන්න ඕනේ මොනවද නොහිතන්න ඕනේ කියලා. මොනවද මෙනෙහි කරන්න ඕනේ මොනවද මෙනෙහි නොකරන්න ඕනේ කියලා දන්නවා. නමුත් ඒ ඒබඳු හැකියාවක් නැත්නම් ඒබඳු දැනුමක් නැති කෙනා මොනවද හිතන්න ඕනේ මොනවද මෙනෙහි කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒ වගේම මොනවද හිතන්න සුදුසු නැත්තේ මොනවද මෙනෙහි කරන්න සුදුසු නැත්තේ කියලා දන්නේ නැහැ. ඉතින් එයා මොකද කරන්නේ? නුසුදුසු දේවල් මෙනෙහි කරනවා. නුසුදුසු දේවල් මෙනෙහි කරනකොට නුසුදුසු විදිහට හිතනකොට අන්න නොතිවිච්ච ආශ්‍රයයන් නැත්නම් නූපන්න ආශ්‍රයයන් උපදින්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ වගේමයි ඉපදුන ආශ්‍රයයන් තව තව වර්ධනය වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිතේ දේශයක් හට අරගෙන තියෙනවා නම් ඉතින් මේ වෙලාවේදී අපේ ඒ ද්වේෂය හටගන්න අපි තුන් යම්සි පුද්ගලයෙක් මුල් වුණා නම් අපි ඒ පුද්ගලයාගේ තියෙන වැරදි ගැනම අපි හිතනවා නම් කෙලවරක් නැතුව එයාගේ තියෙන වැරදිම අපේ හිත හිතා නැවත නැවත අපේ හිත වල්මත් කරගන්න පටන් ගන්නවා නම් ඔන්න මේ ද්වේෂය තව එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න මේ දැනට මේ හිතේ ක්ලේශයක් හට අරගෙන තියෙනවා. මේක වර්ධනය වෙන ආකාරයෙන් අපි හිතුවොත් දන්නේ නැතු මේ ක්ලේශය තව තවත් වර්ධනය වෙලා සමහරවිට අරුස වචනෙන් බයින මට්ටමකට නැත්නම් ගහගෙන ගන්නා මට්ටමකට ඉදිරියපත් වෙන්න පුළුවන්. විතික්‍රමණය මට්ටමකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න වෙනවා. මේ වගේ ක්ලේශයක් හටගත්තාම මොන විදිහටද මේක හසුරව ගන්න තියෙන්නේ. මොන විදිහට හිත ආරක්ෂා කරගන්න තියෙන්නේ. මොනවද මෙනෙහි කරන්න අවශ්‍ය. මොන කොහොම හිතුවොත්ද මේක දුර වෙලා යන්නේ. ඒකට ක්ලේශයක් හටගත්තාම අපි හිතනවා නම් වෙන විදිහකට. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ මට අවඩක් කළාට මට අහිත දෙයක් කළාට වෙනස් කෙනෙකුට නම් බොහොම උදව් කදව් කරන කෙනෙක් නැත්නම් තමන්ගේ දරුවෝ මුලුරන් හලගෙන කෙනෙක් දෙමාපියන් හලගෙන කෙනෙක් මේ මාත් එක්ක තරහක් තියෙනවා වෙන්න පුළුවන් නමුත් අනිත් පැත්තත් එක්ක එහෙම තරහක් නැහැ කියලා යම් යම් මොනවා හෝ යම් කිසි ගුණයක් මතක් කරගෙන තමන්ට තමන්ගේ හිතේ පැනනගිච්ච ද්වේෂය දුරු කරගන්න පුළුවන් නම් අන්න අපි හිත ඉක්මනට මේ අකුසලය අයින් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ විවිධාකාර කෙලෙස් හටගන්න අපේ මේ වැරදි මෙනෙහි කිරීම භාවිතා වෙනවා කියලා. වැරදි මෙනෙහි කිරීම උදව් වෙනවා කියලා. ඒ වගේමයි ඔය අපි මමත්වයක් මුල් කරගෙන ආත්ම දෘෂ්ටියකින් කල්පනා කරන්න කල්පනා කරන්න වැරදි දෘෂ්ටිවල පැටලෙන ගතිය ඉතාම වැඩි. ඒ කියන්නේ මම ගිය භවයේ හිටියද මම මොන විදිහකද හිටියේ මම මොන වගේ ආත්ම භාවයකද හිටියේ මම කෑදුවේ මොනවද මොන භවයක ඉඳලාද අතීත භවයට ආවේ මේ විදිහට අර මම එක්ක අල්ලගෙන ලොකු සක්කාය දිට්ඨියකින් මෙනෙහි කරන්න ගියොත් දන්නේම නැතුවම දෘෂ්ටි වලට අහු වෙනවා ඊළඟ අනාගත භවය සම්බන්ධනොත් මම ඊළඟ භවයේ ඉඳීද මම මොන වගේ භවයක් ලබයිද මොන මොන වගේ ආහාර පාන මට ලැබෙයිද ඒ භවයෙන් ඊළඟ භවයට කොහෙට යයිද මේ වගේ තර මමත්වයක් මුල් කරගෙන අපේ ලොකෝ ආත්ම දෘෂ්ටියක් හදාගෙන මෙහෙ කරන්න ගත්තොත් අන්න ආයිත් අහුවෙන මේ භවයේදී මේ වර්තමාන භවයේදී උනත් මම ඉන්නවද මට දැන් කොහොමද මම මොනවාද මගේ තත්ත්වය කොහොමද ඔය විදිහට මම මුල් කරගෙන ලොකු මමත්වයකින් ආත්ම දෘෂ්ටියකින් කල්පනා කරන්න ගත්තොත් සෑහෙන්න මේ දෘෂ්ටි ජාලාවක දෘෂ්ටි ආන්තරයක අතරමං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපි මේ හිතන්නේ කොහොමද? හිතන්නේ මොනවද? කොහොමද නිවැරදිව හිතිය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා මේ ආශ්‍රවයන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපේ මේ ආශ්‍රවයන් තියෙන හිතේ ඒකට මේ හිත කොහොමද අපි හසුරවන්නේ? මොනවද අපි හිතන්නේ? කොහොම හිතීමෙන්ද මේ ආශ්‍රයයන් දුර වෙන්නේ කොහොම හිතීමෙන්ද මේ ආශ්‍රයයන් තව තව වර්ධනය වෙන්නේ කියන කාරණාව ගැන හිතන්න වටිනවා. ඒක අපි ඊළඟට මේ එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වයක් වශයෙන් කටුකුරුන් සාන්නාසය පෙන්ලා දෙනවා. දැන් අනිකුත් විවිධාකාර දර්ශනවලදී අනිකුත් ආගම්වලදී මේ යම්කිසි විමෝක්ෂයක් සාක්ෂාත් කිරීම නැත්නම් යම්කිසි විමුක්තියක් සාක්ෂාත් කිරීම මරණයෙන් මත්තේ වෙන බව තමයි සඳහන් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී මේ විමුක්ත ස්වභාවය නැත්නම් මේ ආශ්‍රයයන් ඡය කර ගැනීම එහෙම නැත්නම් සම්පූර්ණ නිවනක් සාක්ෂාත් කර ගැනීම මේ භවයේදීම විත්ත ධම් විත්තේව ධම්මේ මේ භවයේදීම මේ අත්දැල්හිඳ කරන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ නිසා එක පැත්තකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම සුවිශේෂී. මොකද මේක සාක්ෂාත් කරන්න මරණකම් ඉන්න අවශ්‍ය නැහැ. අපි මේ ප්‍රතිපatti මාර්ගයේ යෙදුණා නම් තම තමන්ට මේවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ශක්ති පමණකින් තමන් කොහෙද ඉන්නේ කියන කාරණාව. තමන්ගේ කෙලෙස් මොන මට්ටමේද තියෙන්නේ කියන කාරණාව. ආශ්‍රයයන් යම් පමණකට හෝ දුර වෙලා තියෙනවද කියන කාරණාව. ඒකෝට මේ වගේ දේවල් තමයි අර පඤ්ඤාය සච්චිකරණීය කියලා මේ ප්‍රඥාවෙන් තමයි මේක සාක්ෂාත් කරගන්න තියෙනවා කියලා කියන්නේ. ඒකට මෙතන කතා කරන ප්‍රඥාවක් මේ අපි පොතපත බලලා නැත්නම් බණ අහලා ඇති කරගන්නා වූ ප්‍රඥාවක්ම නෙමෙයි. මෙතන මේ පඤ්ඤාය සච්චිකරණීය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන්. ඒක මේ භාවනාවක් දියුණු කරලා බොහොම හිත හිතේ එකඟතාවයක් ඇති කරගෙන මේ එකඟ වූ හිතකින් තමයි සාක්ෂාත් කරගන්න හම්බ වෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රඥාව වර්ධනය කරගන්නවා කියලා පොත්පත් බලලා බුද්ධිය වර්ධනය කරගෙන නෙමෙයි මේ කතා කරන්නේ. ඒකට මේ පඤ්ඤා සච්චිකරණීය කියලා කියන්නේ කිසිසේත්ම දැනුම වර්ධනය කරගෙන, බුද්ධිය වර්ධනය කරගෙන, සංඥා බහුල කරගෙන ඇති කරගන්නා වූ අවබෝධයක් නෙමෙයි. ඊට වඩා ආත්මස්ම වෙනස් විශේෂයෙන් විපස්සනාව හරහා කරගන්නා වූ සාක්ෂාත් කර ගැනීම. එතකොට හොඳ එහෙනම් මම අද නම් කාටියක් කාට යමු කියලා විනාඩි 5ක් විතර කතා කරලා ඊට පස්සේ සාකච්ඡාවට යනවා. නමුත් භාතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරන්නේ ඒක. ඒක කෙරෙන්නේ මේ විදිහට ආශ්‍රවක්ෂේ. විශේෂයෙන් භවාශ්‍රව ගලාගෙන ඉන්න නිසා තමයි භවයක් පවතින්නේ. මේ භවය කියන එක අනිත් අයට පෙනෙන භවය නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ సంతානයට අනුව. දැන් කෙනෙක් කාම ලෝකයේ ඉන්නකොට සමහර විට කෙනෙක් හිතෙනවා පටේට තිබෙන කාමවස්තුන් අතරේ ඉඳීමයි කාම ලෝකයේ ඉඳීම කියලා. ඒක නෙවෙයි. සංකල්ප සිතුවිලි වලින් සිදුන කාම ලෝකය. රූප අරූප පිළිබඳව ඒ විදිහටම මේ ලෝකෙම ඉඳලා ඒ தත්ත්ව ලබා ගන්න පුළුවන්. මේ ලෝකවලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකෙම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන් ශ්‍රේ කළ බව ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන්. ඒක කරගන්න පුළුවන් වෙන්නේ අර කාමාසව, භවාසව, අවිජ්ජාසව ආදී ආශ්‍රයයන් තමාගේ සිතට ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබා ගැනීම නේ. හොඳයි. දැන් මෙතෙන්දි ස්වාමීනාංශ මතක් කරන්නේ දැන් අර නිවනට විශේෂයෙන්ම නමක් වෙනවා භව නිරෝධය කියලා. දැන් ආසවක් හේව කියලා. ඒක ආසවක් ආශ්‍රයයන් සම්පූර්ණයෙන් ඡය කර ගැනීම, භව නිරෝධයක් සාක්ෂාත් කර ගැනීම කරන සම්පූර්ණ වශයෙන්ම අරහත්ත්වයටපත් වීමක් වශයෙන් කර ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද නිවන ගැන උත්කෘෂ්ඨ මට්ටමින්ම ධර්මයේ සඳහන් වෙන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා මේ නිවන අත්දක්වනවා. දැන් ආශ්‍රවක්ඛයෝ කියලා සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන් ඡය කර ගැනීම නිවන වශයෙන් පෙන්වලා දෙනවා. එතකොට මේ නිකම් මේ මතු පිට මට්ටම නෙමෙයි කතා කරන්නේ ඊට වඩා ගැඹුරක් කතා කරන්නේ. ඒ නිසා තමන්ගේ මේ හිතේ තියෙන කෙලෙසුන් දුරු කරගෙන දුරු කරගෙන යන මාර්ගයක් තමයි අපිට පිළිසෙන්න තියෙන්නේ. භවනා උපයෝගී කරගන්න තියෙන්නේ අපිට එතෙන්ට. ඒක මේ කෙලෙස් මේ මේ කිසිම හිතේ පැහැදිලි බවක් කිසිම හිතේ සමාහිත බවක් නැතුව කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒකට තමයි අපිට පොඩ්ඩක් සමාහිත බවක් සමාධියක් හදාගන්න සිද්ධ වෙන්නේ. මොකද සූත්‍රවල සඳහන් වෙනවා සමාහිත යථා භූතං පජානාති පස්සති කියලා. ඒ කියන්නේ මේ හිතේ සමාධිමත් බවක් තියෙනවා නම් හිතේ එකඟතාවයක් තියෙනවා නම් සමාහිත බවක් තියෙනවා නම් විතරයි අපිට දෙයක් ඇත්ත ඇත්තටින් තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. ඇත්ත ඇත්ත ඇත්තටින් දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්ත ඇත්තටින් දැක ගන්න නම් අපිට හිතේ සමාධියක් අවශ්‍යයි. අන්න ඒ වගේ අපිට මේ ගමනේ යන්න යම් යම් අපේ හිතේ තියෙන යම් යම් ගුණධර්ම දිනු කරගන්න සිද්ධ වෙනවා, ගුණ විශේෂයන් වඩා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි දැනට මේ හිත ඇවිල්ලා තියෙන යම් යම් නීවරණ ධර්මයන්, කෙලෙස් ධර්මයන් යටපත් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ යටපත් කරගෙන කරගත්ත පසුබිමේ තමයි තව තව ගුණයන් වර්ධනය කරගෙන ටික ටික මේ ආශ්‍රව ධර්මයන් තේරුම් ගනිමින්, දැකගනිමින්, මතුවෙන ආකාරය දැකගනිමින් ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික දුරු කරගන්න තියෙනවා. ඒ නිසා අපි අපි බලාපොරොත්තු වෙන ඉක්මනට මේවා කරගන්නත් බැහැ. හැබැයි ප්‍රතිපත්ති මාර්ගයක අඛණ්ඩ වෙනවා නම් අර අපි කතා කළා වගේ මේ විවිධ ක්‍රම ආශ්‍රයන් දුරු කරන විවිධා වූ ක්‍රම <clears throat> ඒ තැන්වලදී අපි ප්‍රඥාවෙන් යොදා ගන්නවා නම් අන්න මේ ආශ්‍රයයන් ඡය කරගන්න ආශ්‍රයයන් ටික ටික අනු කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ භව නිරෝධෝ නිබ්බාණං කියන කතාව එතකොට විශේෂයෙන්ම භවයේ නිරුද්ධ වූ ස්වභාවය මෙතනදී අදහස් වෙන්නේ තමන් කාම භවයෙන් ගැලවුණා, රූප භවයෙන් ගැලවුණා, අරුම වශයෙන් ගැලවුණා කියන ස්වභාවය එතකොට මේ ආශ්‍රවයන් නැවත නැවත මතුවෙන්නේ නැත්තම් ඒ ඒ භවයන්ට අනුරූපී ආශ්‍රවයන් Taman තුල නැවත මතුවෙන්නේ නැත්තම් අන්න ඒ ඒ භව tattwa වලින් Tamanට ගැලවුණා කියලා සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට දැන් මෙතනත් මේ කටුගලන් සානාසය පැහැදිලි කරලා දෙනවා. මෙතන මේ භවයන්ගෙන් අයින් වෙනවා කියලා කියන්නේ අපි අපි අපේ හිත අපේ හිතේ යම් යම් සංකල්ප මවාගැනීම අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි චිත්‍රපටියක් බලන්න කැමැත්තක් තියෙනවා නම් අපිට මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් අපි විවිධාකාර මනෝ සංඥාවන් නැත්නම් රූප සංඥාවන් හිතේ ඇති කරගෙන අපිට පුළුවන් සම්පූර්ණයෙන් මේ අපි හදාගත්ත કૃතිම ලෝකයක ජීවත් වෙන්න. අපි දුමු ලස්සන ලස්සන රූප මවාගෙන අපිට පුළුවන් සම්පූර්ණයෙන් සංකල්ප රූප ලෝකයකට යන්න පුළුවන්. රූපී සංකල්පමය ලෝකයකට යන්න පුළුවන්. අන්න එතකොට අපි මේ බඳු කාම ලෝකයෙන් අපි ජීවත් වෙනවා. අපිට සම්පූර්ණයෙන්ම හොඳට මිහිරි ශබ්ද සම්බන්ධයෙන් යම් යම් සංඥාව නැති කරගෙන අපිට සංගීත ලෝකයක අතරමං වෙන්න පුළුවන්. ඔන්න ඒ බඳු කාම ලෝකයක අපි අතරමං වෙනවා. අපි මේ ඉන්ද්‍රිය නැසුරු කරගෙන මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට සම්පූර්ණයෙන් මේ කාම ලෝකයන් විශේෂයෙන්ම මේ හිතින්ම හදා හදා අපි ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් අපි තුන් යම්සි ධානලාභියෙක් මේ මේ භවයේ ඉඳගෙනම ඔන්න යාට රූප සමාපත්තිය නැත්නම් රූප ධානයන් ඇසුරු කළා අන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම මේ අත්භවයේදීම සාක්ෂාත් කරගන්න නැත්නම් අත්දකින්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අරූප සමාපත්තීන් මේ අත්භවයේදීම සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි කියලා කියනවා. ඒතකොට මේ ආශ්‍රයනුත් සම්පූර්ණයෙන් ඡය වුණා නම් මේ භව නිරෝධයක් කියන දෙයක්. නැත්නම් මේ බඳු භව තත්වයක්, මේ බඳු සංකල්පණය හරහා අපි හදාගන්නා භව තත්වයක් දැන් ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාවක් කටුළුම් සානසෙ මතක් කරනවා මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ භවයේදී නිත්‍යව ධම්මේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණා. ඒකට අපි මම හිතනවා සෑහෙන කම් කීපයක් අද සාකච්ඡා කළා. මේ අපි විනාඩි 45ක වගේ කාලයක් අරන් තිනවා අද සාකච්ඡාවට. ඉතින් මම ආරාධනා කරනවා යම්සි සාකච්ඡාව සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට හෝ ගිහි උපාසක මහත්මයෙකුට මේ කාරණාවන් සම්බන්ධයෙන් යම්සි ගැටලු සහගතයන් තියෙනවා නම් ඉතින් ඉදිරිපත් කරන්න අපිට ඒකට අපේ ශක්ති ප්‍රමණයෙන් යම් පිළිතුරක් දෙන්න අවස්ථාවක් තියෙනවා. අවසරයන් නැහැ. ඔව්. බැංගල් ෆයිනන්ස් කියන්නේ දුනා රාගක්ඛය නිබ්බාන, දෝසක්ඛය නිබ්බාන, මෝහක්ඛය නිබ්බාන කියලා. මට තේරෙන්නේ කියලා සාමාන්‍යයෙන් දැන් මෝහක්ඛය නිබ්බාන කියවහම නම් අර ඔක්කොම එකක්වත් තියෙන්නේ දිහන් නැහැ. ඒකවල මේක ඔක්කොම හේතුලා ගිහිල්ලායි මේක තේරෙන්නේ කියලා. ඒ වෙනස සාමාන්‍යයෙන් දැන් හිතන්නකො දෝසක් දැන් අපි ඉමේජින් අපි උපකල්පනය කරමු යම් කිසි පුද්ගලයෙකුට තේරෙනවා කියලා ද්වේෂය සහ මුලින්ම අපි ගෑවිලාම ගිහිල්ලා කියලා එයා කියන්නේ ගුරුවරු හිතා ගන්න ඕනේ මෙයා හොයලා හොයලා හොයලා අවුරුද්දක් දෙකක් තුනක් තිස්සේ එතකොට සායනාංශ ඕකෙන් එයාට පිටුවහලක් එනවා ඔය ෆේස් එකෙන් එතකොට මේ රාගයෙන් නැතුණා නම් අනිත් දෙන්නට ඉන්න බෑ කියලා එකක් කියනවද එහෙම නැත්නම් වෙන වෙනම එක ප්‍රශ්නය කරනවා. ද්වේෂයක්ද තියෙනවද රාගයක්ද තියෙනවද මට හිතෙන විදිහට මම කිව්වාගේ මෝහය නැතුව තව දෙක ඔබ්වියස්ලි ඉන්න බෑ කියලා මට හිතෙනවා. ඔතන ඒකෙන් කතා ඇත්ත ඒ කියන්නේ රාගයයි ද්වේෂයයි වාදිතන විදිහට ඒ කියන්නේ මේක මේ අපිට නිකන් සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ධර්මයක් වශයෙන් පෙනුනට මේ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ රාගය ඇති වෙන තැනම තමයි ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය ඇති වෙන තැනම තමයි රාගය ඇති වෙන්නේ. ඒ නිසා හිතමු කෙනෙක් මුලින් කෙනෙකුට බොහොම කැමැත්තෙන් ඇල්මෙන් ඉන්නවා. මේ තැනත්තාටම ඔන්න පසු කාලයක පසු වේලාවක සම්පූර්ණයෙන් ද්වේෂය හාගතව වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්නවා. ඒ වගේ අර සමානලාට ඔන්න වෛරෙන් ක්‍රෝධයෙන් ඉන්නවා ඊට පස්සේ ඔන්න ආයෙ තාවකාලික ඔන්න බොහොම ඇල්මකින් ඉන්නවා. ඉතින් මේ මේ මේ රාගය ද්වේෂය කියන එක හරිය නිකන් කාසියක දෙපැත්ත වගේ එකටම හට ගන්නා වූ ධර්ම ස්වභාවයක් කියලා හිතා ගන්න පුළුවන්. ඒක කියන්නේ එකටම හට ගන්නවා කියන්නේ හිතේ එක මොහොතේදී රාගයයි ද්වේෂයයි තියෙනවා කියන එක නෙමෙයි. හැබැයි මේ හිතේම තමයි ඒ කියන්නේ මේ කියන්නේ රාගය හටගත්තු තැනම ද්වේෂය හට ගන්නත් පුළුවන්. ඒ නිසා යම්ස කෙනෙක්ගේ හිතෙන් සම්පූර්ණයෙන්ම රාගය දුර වෙලා නම් ඒ කියන්නේ ද්වේෂය දුර වෙලා කියන එක තමයි. නැසි කෙනෙක්ගේ හිතේ ද්වේෂය සම්පූර්ණයෙන් දුර වෙලා නම් ඒ කියන්නේ රාගයක් දුර වෙලා කියන එක තමයි. මොකද ඒ නිසා වෙන්නේ නැති ඔය දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු සෝවාන් මාර්ගඵලයටපත් වුණා නම් මෙතනදී රාග ද්වේෂ තුනී වීමක් මිසක් මේ සම්පූර්ණ ප්‍රහාණය වීමක් වෙලා නැහැ. ඒ වගේම සකදාගාමී මට්ටමේදී රාග ද්වේෂයන් තුනී වීමක් වෙලා මිසක් සම්පූර්ණ ප්‍රහාණය වීමක් නැහැ. අතම සෝවාන් මට්ටමේදී වෙනවා කියන්නේ මේ මොකද්ද අපායට යන්න පුළුවන් මට්ටමේ අපායට පත් කරන මට්ටමේ බරපතල රාගදේශ ස්වභාවයන් විතරයි අයින් වෙනවා. ඒ කියන්නේ මේ මට්ටම් විතරයි එන්නේ නැතුව තියෙනවා කියන්නේ. හැබැයි සකදාගාමි මට්ටමේදී කියන්නේ අපායට කොහොමත් යන්නේ කියන්නේ එහෙම කොහොමත් වෙන්නේ නැහැ. හැබැයි රාගදේශ රාගදේශයන් යම් පමණකට යටපත් වෙලා තියෙනවා කියලා කියනවා. අනාගාමි මට්ටමේදී පමණයි අන්න රාගදේශ කියන දෙකම සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා කියලා කියනවා. අපි අපි නිකන් තර්කයට අපිට කියන්න පුළුවන් එහෙනම් ඔන්න සකදාගාමීයකදී රාග දුර වෙනවා අනාගාමීයකදී ද්වේෂ දුර වෙනවා කියන එහෙම දෙයක් නෙමෙයි මේ දෙක මේ හරි සමාන්තරව දුර වෙන ස්වභාවයක් තමයි ඒක අපිට හිතා ගන්න තියෙන්නේ ඒ කියන්නේ ද්වේෂයයි රාගයයි දෙකම ඔන්න සම්පූර්ණයෙන් දුර වෙනා නම් තමයි කටිඝානුසය කාමාසව කියන්නේ මේ කාමරාග කියන පැති සම්පූර්ණයෙන් දුර වුණාම තමයි අනාගාමී වෙනවා කියලා කියන්නේ ඉතින් හැබැයි ඒත් මෝහය යම් කොටසක් ඉතිරලා තියෙනවා ඒක අර උද්දම් භාගීය සංයෝජන වශයෙන් පෙන්වනවා. ඒ උද්දම් භාගීය සංයෝජන පහක් ඒ සිදු වෙලා තියෙනවා. ඒ පහ අයින් වෙනවා කියලා කියන්නේ අරහත්ත්වේ. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ අරහත්ත්වයේදී. හැබැයි ඉතින් රාගයේ ද්වේෂයේ අනිවාර්යම මෝහය තියෙනවා. ඉතින් ඒ රාගය ද්වේෂය ප්‍රහාණය වුණ පමණිනුත් සම්පූර්ණයෙන් මේ මෝහය දුර වෙලා නැහැ. මෝහය ඊටත් වඩා සූක්ෂමයි. අවිද්‍යාව කියන එක ඊටත් වඩා සූක්ෂමයි. විශේෂයෙන්ම මානය කියන එක අභිමානය කියලා නිකන් අපේ කෙනෙක් ඉන්නවා කියන ගතියක් මම ඉන්නවා කියන ගතියක් ඒකත් සම්පූර්ණයෙන්ම අරහත්ත්වය තමයි කියනවා ෂේ වෙලා යන්නේ. ඒ නිසා අවිද්‍යාව ප්‍රහාණය වීම අරහත්ත්වයේදී පමණයි සිද්ධ වෙන්නේ. ඊට මෙහාදී ඉතින් අවිද්‍යාවේ යම් යම් ප්‍රදේශ දුර වෙලා යනවා. කියන්නේ රාගයක් ඇති වෙන්න පුළුවන් අවිද්‍යාව දුර වෙලා ගිහින්. ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් අවිද්‍යාව දුර වෙලා ගිහින්. හැබැයි තාම බව ගමනක් තියෙනවා කියන ගතියක් අ කියන්නේ පුජ්‍යලයක් ඉන්නවා කියන ගතියක් මමෙක් ඉන්නවා කියන ගතියක් හැබැයි තාම ඒකකට අතුල් තියෙන්න පුළුවන්. ඒක දුර වෙලා යන්නේ සම්පූර්ණයෙන්ම මොන රහත් වුණා මේ කියන කියන කියනවා. මොසරසන් මේ කොටසේ කියන සතිය පරිඋත්සාහයේ නිකේස මේක සතිය වල තියෙනවා. ඒ දිනානේ සතියද තිබුණේ මේ ඒක සිහි කිරීම නම් කොහොමයි. නෑ එතන එතන ඇත්තටම සතියේ විශේෂ විශේෂ හැකියාවක් ගැන මිසක් සතියේ කාර්යභාරය වශයෙන් නෙමෙයි මේ කුබ්බාත් කුබ්බෙන් වාසනුසිතේ පෙන්නලා තියෙන්නේ. සතිය හොඳට පිරිසිදු කරගෙන සතිය හොඳට වර්ධනය කරගත්ත මට්ටමකදී තමයි අර පෙන්වන්නේ සතියේ ප්‍රතිඵලයක් වශයෙන් නැත්නම් සතියේ අනිසංශයක් වශයෙන් හොඳට මේ සෑහෙන කාලයක් තිස්සේ තමන් කියපු කරපු දේවල් මතක හිටනවා කියන්නේ. ඉතින් දැන් අපි කාලයක් තිස්සේ හොඳට සතිය දිනු කරා නම් ඊට පස්සේ ඒ බඳු අපි තුමු අඛණ්ඩ සතියක් කෙනෙකුට තියෙනවා නම් හිතේ කෙලස් අඩු නම් එයාට මේ තමන් අවුරුදු ගානකට කලින් කරපු දේවල් තමයි මතක හිටින්නේ. ඒක හිතේ හරි පැහැදිලි බවක් තියෙන්නේ. ඒ වගේමයි මේ සිද්ධිය විතරයි ඒ වෙලාවේදී කරන්නේ. හොඳට එළඹ සිට සිහියකින් මුළු හදින්ම කරන ගතියක් තියෙනවා. ඒකට මේ දේවල් හොඳට මතකේ තැම්පත් වෙනවා. ඒ නිසා අර චිර කතම්පි චිර බහදිතම්පි සරිතා අනුස්සරිතා කියන ඔය සතියේ හැකියාවන් පෙන්න දෙනවා. يعني හොඳට සතිය දිනුනා නම් මේ කාලයක් හුඟක් අතීතයේදී කියපු දේවල් හුඟක් අතීත කාලයකදී කරපු දේවල් හොඳට මතක තියෙනවා. මතකට මංගල ගන්න පුළුවන්. අන්නේ හැකියාව තමයි වර්ධනය කළා රුබ්බේ නිවාසානුස්තිතේ යවනවා කියලා කියන්නේ. ටික ටික ටික ටික අතීතයට මේ භවයේම කරපු කටයුතු සම්බන්ධයෙන් මොන හොඳට අතීතය මතකය ආවදි කරනවා ආවදි කරනවා එන ඊට පස්සේ ඊළඟ භවයට يعني කලින් හිටිය භවයටත් දානවා එතනින් අවදි කරගන්නවා ඊට කලින් හිටිය භවයට දානවා ඊට පස්සේ අවදි කරගන්නවා ඔය විදිහට තමයි මුබ්බේ නිවාසානුසතිය සාමාන්‍යයෙන් කියන්නේ අවදි කරගන්නවා කියලා කියන්නේ ඒක මේ සතියේ තියෙන සුවිශේෂී හැකියාවක් මිසක් සතියේ يعني ඒ කියන්නේ මේ ප්‍රධාන කාර්යය එක නෙමෙයි. මේක මේ ප්‍රඥාවක් වශයෙන් නැත්නම් ඥානයක් වශයෙන් යම්ස කෙනෙක්ට අවශ්‍ය නම් දේ අවදි කරගන්න පුළුවන් හැකියාවක් ගැන තමයි එතන කතා කරන්නේ. නමුත් සාමාන්‍ය සතියකදී ඊට වඩා ඉතින් අපිට මේ කෙලෙස් පෙන්වා දීම වර්තමාන මොහොතේ එළඹ වාසය කිරීම අන්න මේ වගේ දේවල් වලින් තමයි ඒතර මේක පටන් ගන්න තියෙන්නේ. මුලින් සඳහන් කර මේ ආයසුතෝ කියපු මේ ආගත්‍ය දේශ ප්‍රසක්ති මොහොතේ කියන කාරණේ සම්බන්ධයෙන් මේ පොඩි අදහසක් මට පුළුවන් ඉදිරිපත් කරන්න. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් විතර අවස්ථාවකදී එක විශ්වනාථ කෙනෙක් අහනවා නිවන කියන්නේ මොකක්ද කියලා. නිබ්බාන නිබ්බානන්ති උච්චති කතමංක නිබ්බාන කියලා. ඒකට ඒ වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ යෝකවාවසෝ රාගක්ඛයෝ යෝකවාවසෝ දෝසක්ඛයෝ යෝකවාවසෝ මෝහක්ඛයෝ අයං උච්චති නිබ්බාන කියලා. ඉතින් රාගදේශ මොහ ශ්‍රේ කිරීම නිර්වශේෂ වශයෙන් ශ්‍රේ කිරීම තමයි එතන නිවන කියලා කියන්නේ. හැබැයි අර එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ නිව නිවන කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කියන්නේ එතනදී ආය නිවන කියන එකේ නැවත මේ සාක්ෂාත් කරගන්න නැත්නම් නිවන කියන එක සම්පූර්ණ කරන තරක් නැති විදිහට කතා කරන්නේ. මොකද නිවැරදි අවස්ථා පෙන්නනවා හතරක් පෙන්නනවා. එකක් සෝතාපට්ටි ඵලයේදී අනික සතරදාගාමි අනාගාමි අරහත් කියලා නේද? ඉතින් එහෙම කියන්නේ දේශනාවල. ඒක එතකොට සෝවන් අවස්ථාවේදී කියන්නේ ඔය රාගය කියන එකේදී ඇත්තටම රාගය කියන එක අවස්ථා තුනක් වෙනවා. එකක් තමයි කාමරාග ඊළඟ භවරාග ඊළඟට අරු මේ රූපරාග අරූපරාග. ඒක භවරාග වශයෙන් පරිවර්තනය වෙනවා. ඉතින් කාමරාගය කියන එක ග්‍රහණය පෙන්වන්නේ අනාගාමී අවස්ථාවේදී. ඉතින් එතනින් මෙහා සෝවාන් මාර්ග අවස්ථාවේදී කියනවා අපායගාමී සත්‍යයක් හරන් දෙන ලෝභ සහගත ditthi sampayutta සිත් හතරක් අයින් වෙනවා. ditthi sampayutta සිත් හතර අයින් වෙන්නේ. එතකොට එතන දේශාය සිත් දෙකයි, මොහ සිත් දෙකයි. ඊළඟට මේ ලෝභ සහගත සිත් හතරකෝයි කියන මේ සිත් එතන එක ඉතුරු වෙන අටක්. අටක් ඉතුරු වෙනවා. එතකොට යටින් යම්සි තුනීමක් තමයි කියන්නේ කාමච්ඡන්දේ පැත්ති සහ දේශේ කියන එකේ සකෝදා ගන්න අවස්ථාවේදී නේද? ඒක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් ඊට පස්සේ අනාගාමී අවස්ථාවේදී මට මතකයි කාමච්ඡන්ද සම්පූර්ණයෙන් අයින් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ දේශාවේ සිද්දකෙත් අයින් වීමක් වෙනවා. දැන් මේ සිත්වල යෙදෙන මෝහය කියන එකේ ප්‍රවත්මක් නැහැ. ඒ සිත්වල යෙදෙන මෝහය කියන එක. හැබැයි තනි විදියට ගත්තට පස්සේ මෝහය කියන එකේ ඉතිරිය තියෙනවා. ඒක තමයි ඊට පස්සේ අර මේ අරහත් මාර්ග අවස්ථාවේදී අවිජ්ජාව කියන ඔය කියපු මේ කාමරාග බවරාග මේ මේ අරූප රාගද මේ අවිජ්ජාවයි ඊට පස්සේ ditthiyයි ඊට පස්සේ මාන උද්දච්චය දැන් උද්දම් භාගය කියන පැත්ත ගත්තට පස්සේ මානයත් එක්කම අවිද්‍යාව කියන එක එතනින් සම්පූර්ණයෙන් අයින් වෙනවා නැත්නම් මොහය කියන එක. ඒ කියන්නේ ඒ දක්වා මොහය තියෙනවා කියන එක. ආගේ කියන එක අරහත් මාර්ග අවස්ථාවේකම තියෙනවා. සාගේ තියෙන මාර්ග අවස්ථාවේකම. එතන භව රාගය කියලාද? ඔව්. එතනදී අර සාමාන්‍ය මේ කාම ලෝකයේ සම්බන්ධ රාගයක් නෙමෙයි. ඔව් දැන් අර අරූප රාග කියන මට්ටමක්, රූප රාග කියන මට්ටමක්, ඒතකොට භව රාග භවය සම්බන්ධයෙන් රාගයක් හිතලා තියෙනවා. තියෙනවා. රාගය කියන එක තියෙනවා. රාගය අවස්ථා කීපයක් දෙන්නා. එතනින් මෙහාට රාගය අවස්ථා කීපයක් පෙන්නන වචන වලින් මෙහෙම මෙන්න රාගය කියන්නේ කියලා. අර කාමයන් අපි රූප ධ්‍යාන වඩනකොට කාමයන් ක්‍රියාවල්ම දැක කරන රූප ධ්‍යාන වඩන්නේ. කාම රාග මේ කාමයන් ක්‍රියාවල්ම තියෙන රූප ධ්‍යාන වඩන්න නැහැ. එතම සරූප ධ්‍යාන මට්ටමට යනකොට රූපයන් කෙරෙල්මත් වෙනවා ඒත් නැහැ ඒක නම්. ඉතින් ඒ වගේ එතකොට කාමච්ඡන්දේ අයින් කරපු කෙනාට අනාගාමී අවස්ථාවේදී එයාට ඉතිරියක් තියෙනවා බව රාග නැත්නම් රූප සහ අරූප සම්බන්ධ නේද? ඒක අරහත් ඵලයේ අර්ගම අරහත් මාර්ග අවස්ථාවේදී අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩිමේදී ඉතිරියක් නැතුවම අයින් වෙනවා තමයි කියන්නේ නේද? ඉතින් මම හිතන්නේ එතකොට නිවනට ඔය වචන තුනම කතා කරන්නේ ওই සම්බන්ධයෙන් මේ සම්පූර්ණයෙන්ම ඉතිරියක් නැතුව මෙතනින් මේක සිද්ධ වෙනවා කියන එක තමයි. ඒ කියන්නේ නමුත් අර ඉත මෙහා මාර්ග අවස්ථාවල ටික ටික අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකේ කියන එක අයින් වෙලා ගිහිල්ලා රාගයේ තුනීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් තාම මේක කොටස් කොටස් ඉතුරුලා තියෙනවා. හැබැයි දේශය කියන එක ඉතිරියක් නැහැ. අරහත් මාර්ග අවස්ථාවේ දේශය ඉතිරියක් නැහැ නේද? එතෙන් දෙනකොට දේශ මේ රාගයේ සහ මොහය ඉදිරියක් තමයි තියෙන්නේ. يعني ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ කෙලෙස් වල මූල. මූල දෙක ඉතුරු වෙන්නේ. එක මූලයක් අයින් වෙලා කියලා තියෙනවා. නමුත් ඉතින් අර එතෙන් දෙනකොට සම්පූර්ණ නිවන් දැකීමක් සිද්ධ වෙනවා ගැන අර්ථකථනයක් කරන්න ඕන නිසා මම හිතන්නේ රාගක්ඛය කියන එකත් සහ දෝසක්ඛය කියන වචන දෙකම පාවිච්චි මේ සාමාන්‍ය කෙනෙක්ගේ අරහත් වෙනකොට දෝසක්ඛය කියන එක වෙලා ඉවරයි කියන එක. ඉවරයි. හස්තසා එතන දෙයක්. උද්දච්ච කියන එක වචනට අදි වෙන්නේ නැද්ද ද්වේෂයේ අනුපාතය? උද්දච්චය කියන එක පෙන්වන්නේ දේශයත් එක්ක සම්බන්ධයි කියලා. උද්දච්චය කියන එක චෛසිකයක් වෙනම පෙන්නනවා දේශයත් එක්ක සම්බන්ධයි. ඉතින් දේශයේ තියෙනවනම් උද්දච්චය පහළ වෙනවා කියලා කියනවා. එතකොට නමුත් දැන් උද්දච්චය කියන එක අපට පෙන්වන්නේ එතනින් මෙහා පෙන්වන්නේ. මේ උද්දච්චය කියන එක දැන් මේ සෝමනස කියන වගේ ඒ කියන්නේ ඒක හොරම් හොරම් භාගය. හොරම් භාගය. ඔව්. උද්දච්චය හොරම් භාගය වෙන්නේ. ආ උද්දච්ච නෑ. මාන මාන චෛත්‍යය අවුද්දම් භාගය. හරි. ආ ඒක එහෙමනම් මෙහෙම අපිට ගන්න පුළුවන් අදහසක් තියෙන උතන ඒක එහෙම තමයි. ඒ කියන්නේ එතකොට දේශ දේශයේ කියන අවස්ථාව අනාගාම අවස්ථාව නැති වෙන කියලා අපි අහලා තියෙනවා. එතකොට උද්දච්චය පහළ වීම සිද්ධ වෙනවා කියලා කියනවා දේශයට සම්බන්ධ වෙලා නේද? එතකොට නමුත් උද්දච්චයේ ස්වභාවය තමයි ඉසිරීම කියන එක. ඉසිරීමේදී එතකොට පෙන්වන්නේ මේ ඇත්තටම උද්දච්චය කියන මානය කියන එක නෙමෙයි. සුද්දාචි කියලා කියන්නේ විසිරීම කියන එක. මම හිතන්නේ ඔකට සහසම්බන්ධතාවයක් තියෙන නිසා මේක මට ඉස්තරම කියන්න බෑ. සහසම්බන්ධතාවයක් තියෙන නිසා තමයි ඔය අරහත් ඵල අවස්ථාවේදී දෝසක් කියන වචන භාවිතා කරලා තියෙන්නේ කියලා කියන්නේ. ආ එහෙමත් වෙන්න පුළුවන්. මොකද නැත්නම් ඔතෙන්ක වචන එක කතා කරන්න ඕනෙත් නැහැ. එහෙනම් කියන්න පුළුවන් රාගක් හේසා මෝහක් හේසා විතරයි. අපි එක්වර විමසලා බලන්නේ කොහොමද මයින් කරන්නේ මේ නෝමදේශ මොහ තින්සෙන් තුනේ දින් සික්වලදී මේ උද්දච්ච හිතෙන නේද උද්දච්චය එකක් වශයෙන් ගන්නකොට මම මොහේදී දෙකක් වශයෙන් කියන්නේ විචිකිච්ඡාන්ත කියන්නේ ඒක විශේෂ වශයෙන් පෙන්නනවා සිත් සකස් වීමේදී ලෝභ දේශවලට උද්දච්ච සිත් සිත් කියන්නේ ඔව් චාචිකක සිත් කියන්නේ අවබෝධන හමාර කියන ප්‍රශ්නේ තමයි පාණිත්‍ය ප්‍රකාශ කරන්නේ නෙමෙයි. ඒක ටිකක් මම හොයන්න උත්සාහ කරලා අහම්බෙන් මොකද දැක්කේ? සීලවන්ත සූත්‍රයේ මහසාරෝ සාන්නහ කියලා මේ මහපාර පොතේ තියෙන සාන්නහක නාගාමියට රහත් වෙන්න බැරි මට තේරෙන විදිහට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ධම්ම රාග ධම්මනන්දි කියලා. ඉතින් එයාට වෙන මොනවත්වත් නැහැ අර කල්ලා ගන්නවා කියලා. ඒක අතාරින්න දිහන් තමයි යා රහත් වෙන්නේ නැත්තේ. ඒක අතාරියොත් තමයි රහත් වෙන්නේ කියලා. මම දන්නේ ඒක. තීරිත විදිහට ප්‍රතිචිත විදිහට කියලා. මේක අල්ලන්න උත්සාහ කරනවා. ධම්මනන්දී කියලා කියන්නේ මේ අවබෝධ කරගන්න ධම්ම කරනවා ඒකම යා පරිශීලනය කර කර ඒකෙම සුත්‍යයක් කරගෙන ඒකෙන් මිලිලා ඉන්නවා කියලා. ඒ හන්ද රහත් වෙන්නේ නැහැ කියලා. ධම්ම රාගය කියලා පෙන්වන්නේ ඒකද නැත්නම් මේ ධම්ම අධම්ම කියලා පෙන්වන්නේ අධම්ම රාගය කියන වචනේ පාවිච්චි කරන කාමයේ පැත්තට බරගන්නයි. ධම්ම රාගය කියලා කියන කාමයේ සොරයි කියන්නේ. ඒ කියන්නේ තුන පෙන්නන්නේ මේ අරූප රූප රූප නැත්නම් භව රාගය දෙන්නන්නේ. තව මේ කාරණයක් මතක් මම හිතන්නේ ඒක නිවැරදි ගන්න ඕනේ. මේ උද්දාචී චිකිච්ඡාව කියන එක මොහයත් එක්ක සම්බන්ධයි. ඉස්සම්මාච්චරී කියන්නේ දේශයත් එක්ක සම්බන්ධයි. ඒක දේශයත් එක්ක ඉස්සම්මාච්චරී තුල වෙන්නේ නැහැ. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක උද්දාචී සම්බන්ධලා තියෙන්නේ මොහයත් එක්ක. චිකිච්ඡා දෙකම සම්බන්ධලා තියෙන්නේ මොහයත් එක්ක. ඒ නිසා මෙතන ගැටලුවක් එන්නේ නැහැ. මොකද අනාගාමී අවස්ථාවේදීම ඉස්ලාම ආචාර්ය කෙනෙක් අයින් වුණාට අතන අරහත් මාර්ග අවස්ථාවට යනකොට මාන්නය තියෙනවා. ඒ කියන්නේ මෝහය තියෙනවා. මෝහයත් එක්ක සම්බන්ධ උද්දච්චය සහ විචිකිච්ඡාව ඒ දෙක තාමත් එතන තියෙනවා. විචිකිච්ඡාව විචිකිච්ඡාව තියෙනවා ඒක එතනත් පෙන්වන ටිකක් සම්පූර්ණයෙන්ම පෙන්නනවා මේ සෝතාපට්ටි මාර්ගාවස්ථාවේ නැහැ කියන එක. හැබැයි උද්ධච්චය සහ විචිකිච්ඡාව කියන ද විචිකිච්ඡාව කියන එක සෝතාපට්ටි අවස්ථාවේදී සම්පූර්ණයෙන් අයින් වෙනවා කියන එකම නෙමෙයි කියන්නේ කියලා මම හිතන්නේ. මොකද දැන් ගත්තට පස්සේ සීලබ්බත පරාමාසය කියලා කියනකොට පංච මේ මොකද සක්කාය දිට්ඨි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් තියෙන ඇලීම් බැඳීම් අයින් වෙනවා කියන එක නෙමෙයි. යම් ප්‍රමාණ දැකලා ඉවරලා අයින් කිරීමක් ගැන කතා කරන්නේ. ඉතින් ඔයගෙත් මම හිතනවා අර සිවසිවම් ප්‍රභේදම් තියෙනවා. අපිට අර සංයෝජන වශයෙන් ගත්තට පස්සේ 10 10 මූලික කරගෙන විතරයි කතා කරන්න කියලා මට හිතෙනවා. අවසරයි සෙන්සර් දැන් සෝවාන් වල 50ක් 15 වෙනාගේ සමාන වෙනවා. සකුදාගාමීන් පස්සේ 50ක් 15 සමාන වෙනවා. අනාගාමීන් වල 47යි. එතකොට 37ක් ආරම්භ වංශයේ කියන කාරණේ. මට කියන්නේ. ඒකේ දැන් මේකට සෝවාන් වෙනකොට එයාගේ පහළ යති ඉතුරු වෙන 50. සක්‍රුදාගාමි කෙනාගේ සිත් 50ක් තියෙනවා. එන්නවා. අනාගාමි කෙනාගේ සිත් 40ට. ඒ කියන්නේ ප්‍රතිසිද්ධ ගණන් වෙනවානේ. ඔව්. ඒකත් අතනේ අර අයින් වෙනවා සිත් 37 වෙනකොට අර ක්‍රියාසිත එක්ක එකතු වෙනවා කියලා. 37 ක්‍රියාසිත එක්ක එකතු වෙනකොට ඊට කඩ වෙනවා සිත් 37 විදිහට. එන්නවා. මොකක්ද කියන්නේ මොකද්ද ලෝකෝත්තර සිත් වශයෙන් ඒවත් හිතින් ගන්න පුළුවන්. ඔය ඔය කියන්නේ දැන් මේ රූපාරෝප කියන සිත් එක අයින් කරලා කාම වශයෙන්නේ මේ සිත් එක අරගන්න තියෙන්නේ. මේ සිත් ඔක්කොම මෙතන තියෙන්නේ 54යි. 54යි තියෙන්නේ. මේ 54න් ගත්තට පස්සේ ඊට පස්සේ රහතන් වහන්සේගේ සිත් එක අයින් කරලා එතන ක්‍රියා සිත් එකක් පහළ වෙනවානේ. ක්‍රියා සිත් රහතන් වහන්සේ විතරක් පහළ වෙනවා 9ක් වෙලා 9 එතකොට කාම විතරක් ගත්තට පස්සේ ඒ නම අයින් කරලා තමයි ඉතිරි ටික මේ ගන්න වෙන්නේ මෙහා පැත්තේ ඔය සකුරුදාගාමි අනාගාමි සහ සෝවාන් විදිහට. හැබැයි ඉතින් ඒ ඔක්කොම එකපාර පහලනවා කියන එක නෙවෙයි සාමාන්‍යයෙන් ගන්න පහලනවා කියලා. ඊට පස්සේ ඉතින් එකින් එක අයින් වෙලා යන එකක් වෙන්න තමයි සෝවාන් මාර්ග අවස්ථාවේ මෙන්න මේ මේ සංයෝජන අයිමත් එක්ක ඒක ආසා සම්බන්ධ පහළ වෙන සිත් එකයි වෙනවා කියලා. ඉතින් සකුරුදාගාමි අවස්ථාවේ අතරම පෙන්වන්න දෙයක් නැහැ. අනාගාමි අවස්ථාවේදී දේශ සිත් දෙක සහ අයිමත් එක්ක ඉවරලා හැබැයි එතන ඒ දෙක විතරයි පෙන්වන්නේ. මොකද එතනින් මෙහා ආයේ සිත්තලා ඉවීම පෙන්වන්නේ නැහැ මට මතක විදියට. නේද? ඒක 37 වෙනවානේ රහතන් වහන්සේගේ. රහතන් වහන්සේක මට්ටම යනකොට තවත් ලෝභ, දේශ සහ මොහ සිත් ටික අයින් වෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට මම හිතන්නේ අර මේ මොමුන් සිත් හතරම අයින් වෙනවා ඉස්ලාම දික්කෙන් අයින් වෙනවා අයිමානෙන් අයින් වෙනවා හතරක් තියෙනවා සයන්ස් කිවිදි. ආ එතන හතරක් අයින් වෙනවා. හතරයි එතන අනිත් හතර ආය අයින් වෙනවා. ඒක නේ බවරාගාසියෙන් තියෙනවා. මම හිතන්නේ උපදේශ ගොඩක් තියෙනවා සම්බන්ධයෙන් හරිනවා. පොඩි පොඩි දැන් තියෙන ඒක විනාල් කරගන්න ඒවා නේද? එහෙනම් අපි අද පැයක් වගේ කාලයක් පැයක් තුනක් පහක් වගේ කාලයක් අද මේ ධර්ම සාකච්ඡාවේ ඉන්නලා තිනවා. ඉතින් අපි සියලු දෙනා මේ විදිහට එකතු වෙලා මේ කටුකෙන් සානාංශයේ අවුරුදු ගණනාවකට හේතු වී පාදක මේ පස්වෙනි දේශනාවේ කොටසක් තමයි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් මේ දේශනාවට එකපිටින් කටුකෙන් සානාංශර ආරාධනා කළ තියෙන අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම සාමිවහන්සේ අද ඇත්තම විශේෂ දවසක් වෙනවා උන්වහන්සේගේ උපන්දිනය අදට ඉදිරියට තියෙනවා මාතර ශ්‍රී ඥානාරාම සාමිවහන්සේගේ අපි අද මේ එකතු වෙලා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් සා මේ දේශනා මාලාව කරන්න කියලා මේ කටුළු ඥානানন্দ සාමිවහන්සේට ආරාධනා කරපු මේ අතිපූජනීය මහෝපාද්‍යය ශ්‍රී ඥානාරාම සාමිවහන්සේට අනුමෝදන් කරමු ඒ වගේම මේ දේශනා මාලාව පවත්වපු මේ කටුකුරුන් දේශේ ඥානানন্দ සාමිවහන්සේට මේ මේකෙන් අනුමෝදන් කරමු. ඒ වගේමයි යම්තාක් අපවත් විවදාල ස්වාමින් වහන්සේලා විවිධ අන්දමින් උදව් කරපු දායක පිරිස් ඉන්නවා නම් මේ මළගේ ඥාති මිත්‍රාදීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. යම්තාක් අසන සත්‍ය පිරිස් මේ පින් බලාපොරොත්තු වෙනවා. ඒ සිල්වාදත් අපි මේ පින් අනුමෝදන් කරමු. අපි සම්ප්‍රදායන් කුලව එක්වකාශී ගාති ආදී ආදී ගාථා කර්යනා කරලා පින් අනුමෝදන් කරමු. Thank you.